හොඳයි. මොකද දැනගන්න ඕන? කියන්න බලන්න. <laughs> මට ඇත්තටම දැනගන්න ඕනේ මේ උපේක්ෂාව ගැන තව ටිකක් දැනගන්න ඕනේ ඒකත් මැත්තේ. හරි. ආය තව ඔක්කොම ටික කියලා ඉන්න ඒකට ඔබතුමා බලන්නකෝ ආය අර පරිඋත්තාන වීතිකම අර එදා කිව්ව අර හිතට එන වේගය ඒක දැන් දැයික එනවා එනවා මම දැනි දැනි එනවා නමුත් ඒක ද- ඒකට මොකද්ද කරන්න ඕන එක ආහා. අනිත් එක මේ අ, යෝනිසමනසිකාරය තමයි අනිත් එක මටත් දැනගන්න ඕන දැන් දැන් අර නිරුවත් වානරයා වගේ අර කණ්ණාඩි හැම මැද්ද ඉන්නවා දැන් දැන් අර ওই වීතික්‍රම කියන එකේම තමයි මට හිතෙන්නේ ඒතකොට දැන් මම දැනි දැනි යම් දේවල් කරනවා අ, ඒකද යෝනිසමනසිකාරය කියලා කියන්නේ කියලා ඔන්න ඔය ටික තමයි ආ, දැනගන්න ඕනේ ෂන් වහන්සේ. හරි. ඉස්සල්ලාම කොතනින්ද ඔයාලට පටන් ගන්න ඕනේ? හරි. අපි මෙහෙම ගන්නකො. දැන් ඉස්සල්ලාම ඇහුවා අර උපේක්ෂා කියන දැන නේ? උපේක්ෂා. උපේක්ෂාව දෙආකාරයකට තියෙනවා. ඒක තමයි ආර්ය උපේක්ෂාව කියලා එකක් තියෙනවා. රහතන් වහන්සේ ඉන්නේ ආර්ය උපේක්ෂාව තුළ. එතන මෝහ රාග දේශ මෝහ නැහැ. සම්පූර්ණ මෝහයෙන් විරුද්ධ වෙච්ච කෙනා. හරිද? එතකොට ඒ එතනින් මෙහා ඉන්න අරියතුන් වහන්සේගේ මෙහා ඉන්න අයට තමයි ඉතින් ඔය රාගදේශ මොහ යෙදෙන්නේ. ඒක දන්නවනේ නේ. ඒකනේ සංසාරේ ඉන්නේ. එතකොට මේ එතකොට බලන්න ඔය රාගදේශ මොහ කියලා කියන්නේ ඔය තුන කියලා කියනකොට ඇත්තටම රාගයේ යෙදෙන තැන මොහේ යෙදෙනවාමයි. දේශයේ යෙදෙන තැන මොහේ තියෙනවාමයි. හරිද? මොකද මොහයෙන් නිසා යන දෙකක් තමයි මේ දෙක. ඒතකොට මොහය කියන තැන මොහේ තියෙනවාමයි. ඒ කියන්නේ මෝහ මොහ, රාග මොහ, දේශ මොහ කියලා මොහේ හැමත ওই තුනටම යෙදෙනවා. හරිද? දස සංයෝජන ගත්තහම දස සංයෝජන ඇතුළේ තියෙන්නේ රාග දේශ මොහ. ওই 10ට බෙදලා තියෙන්නේ. ඒ කියන්නේ සම්මා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන්නේ මෝහ. මෝහේ කොටස් තුනක්. ඊට පස්සේ කාමරාග කියන තැන තියෙන්නේ රාගය. රූප මේ මේ පටිගය කියන තැන තියෙන්නේ දේශය. කාමරාග පටිග අන්න බලන්න. හරිද? එතකොට රූප රාග කියන තැන රාගය. ආන බලන්න. අරූප රාග කියන තැන රාගය. මානුද්ද චවිච්ඡා කියන තැන තියෙන මොකද්ද ආයි? ආයි තියෙන මොකද? එතකොට බලන්න ওই 10 දස සංඥා දස සංඥානේ සමානයි. දස සංයෝජන කියන තැන එහෙනම් මේ දස සංයෝජන කියන්නේ රාග දේශ මොහ. නේ? එතකොට බලන්න එතන ගත්තහම හයක් තියෙනවා මෝහය පැත්තට වැටිලා. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මාන උද්දච්ච අවිද්‍යාව කියන හය තියෙන්නේ මෝහයට වෙච්ච. බලන්න උඩ තුනක් මෝහය යට තුනක් මෝහය. හ්ම්. මොන බලන්න. මැද තමයි තියෙන්නේ රාගයයි දේශයයි. එස කාමරාග, රූපරාග, අරූපරාග කියන තුන රාගයට පටිඝය කියන තැන දේශයට. හරිනේ. එතකොට බලන්න අර බලන්න මුලක් මුලක් මෝහයේ තිබිලා අගත් මෝහයේ තිබිලා මැද තියෙන එක ගැන කතා කරන්න පුළුවන්ද මෝහය නැතුව ඔබට රාග දේශ ගැන බෑ නේද බෑ අන්න බලන්න තැවරිලාමනේ තියෙන්නේ ඔව් අන්න බලන්න එතකොට බලන්න එහෙනම් මෝහය ඔය කියන හැම තැනකම මොහේ යෙදෙනවා. ඒ වගේම ඔය තුන වෙන් වෙන්ව දිනවත් නෙවෙයි. ඔබ දැක්කයිද? මෝහයේ යෙදෙන තැන රාග දේශක් තියෙනවා. තුන එකට එන්නේ. නමුත් එකක් මේ මොහොතට වැඩියෙන් අපිට පේන්න ගන්නවා. නමුත් තුනම තියෙනවා. තුනම තියෙනවා. තුනම තියෙනවා. එතකොට එතකොට බලන්න දැන් එහෙනම් ඔබට ඔතනදී පේනවා එහෙනම් මේ පෘථග්ජන කියන ස්වභාවයේදී එහෙම නැත්නම් මම දැන් අවබෝධ වෙලක් යනකොට රාගදේශ මොහේ දෙනවා. ඒ කියන්නේ සෝ සෝතාපන්න වුණා කියන තැනදී බලන්න සක්කාය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුනයි අයින් උනේ නේ. මොහේ කොටස් තුනක් අයින් වුණාට කාමරාග පිටික තියනවා නේද? හ්ම්. එහෙනම් තවම තව දුරටත් රැවටෙන. සකදාගාමී වෙනකොට ඔගේ 150ක් විතර තමයි ගෙවිලා යන්නේ. අනාගාමී වෙනකොට තමයි කාමරාග පිටික සම්පූර්ණයෙන්ම ගෙවිලා ඉවර වෙන්නේ. අන්න එතකොට දැන් තියෙන්නේ බලන්න අන්න එතන තිබුණ ඕරම්බාගී සංයෝජන කියලා. එතනින් එහාට තියෙන්නේ උද්දම්බාගී සංයෝජන පහ. එතන අන්න ඒ ටික අනුශය මට්ටමක් තමයි එතන තියෙන්නේ එතකොට. හරිද? බොහොම සුළු ඒ කියන්නේ හරිම සියුම්ම ඇතුළින්ම තියෙන ටිකක් තමයි එතන තියෙන්නේ. එතකොට එහෙන බලන අනාගාමි ස්වභාවයට එනකොට ආයිනේ කාම ලෝකෙක ඉපදෙන්න තියෙන හේතු නැහැ. ආයි කාම ලෝකයකට එන්න හේතුවක් නැහැ. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝක කියන ස්වභාවය තමයි එතකොට එතන තියෙන්නේ. හරි? හරි. එතකොට බලන්න එහෙනම් මෝහය. මෝහය කියනකොට අර මං කිව්වේ අපි මේ පෘථග්ජන තත්ත්වය ගත්තාම මේ මෝහය කියන තැන අන්න එතන තමයි උපේක්ෂාව තියෙන්නේ. උපේක්ෂාව කියන තැන ගත්තාම එතන මෝහයට අහු වෙලාමයි තියෙන්නේ. රැවටිලාමයි ඉන්නේ. රැවටිලාම. ආ රහතන් වහන්සේගේ ආර්ය උපේක්ෂාව කියන එකයි මේකයි අතර දැන් ඔබ දැක්කම දහසට පොළොව වගේ වෙනස්. එහෙනම් රහතන් වහන්සේගේ ස්වභාවයේදී ආර්ය උපේක්ෂාව අනිත් ස්වභාවයේදීත් අපි උපේක්ෂාව කිව්වට ඒ උපේක්ෂාව තියෙන්නේ මෝහයත් එක්ක තමයි. මෝහය යෙදිච්ච උපේක්ෂාව. හරිනේ. දැන් අපි හිතමුකෝ මෙහෙම. දැන් බලන්න අර ඔබට තේරෙන තැනින්ම මම ගන්න. දැන් ඔයා දැන් ඔතන ඔය ඉන්න ඉරියව්ව වෙනස් එදා ඒක ගත්තනේ ඉරියව්ව තමයි මම එතනම අරගන්න. එතකොට ඒක ලේසි යාට තේරුම් ගන්න. ඒ ඔය දැන් ඉරියව්ව වෙනස් ඉරියව්වෙන් ඉඳගත්තේ ඔය ඉන්න ඉරියව්වට ආවේ ඔයාව හොඳට නවලා ඉඳෙවි ඔතන සුප සැප පහසුවම ඉඳගත් ඉඳෙව්ව ඉස්සල්ලා. හරිනේ. සැපයි කියන තැනින් තමයි ඔබ ඉඳගත්තේ. මේක තමයි සුදුසුම ඉඳ ගන්න සුදුසුම ඉරියව්ව කියලා අන්න ඉඳුවා. ටිකක් කියලා යනකොට ඉන්න බෑ. ඔක වෙනස් කරන්න ඕනේ. අත වෙනස් කරන්න ඕනේ, කකුල වෙනස් කරන්න ඕනේ, ඔළුව වෙනස් කරන්න ඕනේ, කන කහන්න ඕනේ. නේද? එක එක වෙනස් වෙනවා. එතකොට ඒ මොකද ඔය කයේ ස්වභාවය මොකද්ද? අනිච්ච ස්වභාවය. ඔය කය වෙනස් වෙනවා. ඔය කයේ තියෙන ධාතු ධාතු මේ විපරිණාමයක්. එතකොට මේ ධාතු විපරිණාමය වෙනකොට මොකද වෙන්නේ? ආන්න බලන්න රූපේ වෙනස් වෙනවා. නේද? රූපය වෙනස් වෙනකොට බලන්න වේදනා සංඥා සංකාර විඥාන වෙනස් වෙනවා. හ්ම්. අනබාර හිත වෙනස් වෙනවා. එන බලන්න දෙකේම ස්වභාවය, ගතේ සිතේ දෙකේම ස්වභාවය මොකද? අනිච්ච නේද? අනිච්චයි. අන්න බලන්න. දැන් බලන්න ওই ඉඳ ගන්නකොට 100%ම සැප තිබිච්ච තැන හ්ම්. ඕක එහෙනම් බලන්න ටිකක් වෙලා ගිහලා ඒ ඉරියව්වටම නේද හිත පෙන්වන්නේ දුකයි කියලා. අනිත් පැත්තට. දැන් හොඳ නැහැ කියලා. ඔව්. ඒ ඉරියව්වටමයි. ඔන්න බලන්න. එහි ඉරියව්වටම කියනවා දැන් නම් මේක පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ කියලා. තව ඉන්න බෑ කියලා මේ විදියට. හරිද? අන්න බලන්න එකම එකම දෙයට මෙයාට තියෙනවා ස්ථාවර දෙකක්. අන්න දිත්තයක් තියෙනවා. හරිද? එතකොට බලන්න දෙවෙනි එකට මාරු වෙන වෙනකොට අන්න දැන් දෙවෙනි එක මාරු වෙන්නේ ඒක හොඳයි කියලා හිතලා. ඔව්. ඔන්න පොඩ්ඩක් මාරු කරාම හොඳයි කියලා හිතෙනවා. සැපයි කියලා. අන්න දෙවෙනි එකට මාරු කරනවා දැන්. ඔන්න පොඩ්ඩක් ඔක මාරු කරපු තැන ආන්න දැන් ඒක සැපයි. හොඳ බලන්න. ටිකක් කියලා යනකොට ඒ හිරියවෙත් ඉන්න බෑ. එක් පපුලක් හොල්ලන්න ඕනේ, එක් අතක් පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ මොනවා මාරි වෙනවනේ. එනකොට බලන්න ඒ හිරියව්ව දුකටපත් වෙලා තියෙනවා. එතකොට දැන් ඔයාට ඔන්න ඔක බලනකොට තේරෙනවා මෙතනදී හිත ගේමක් ගහනවා කියලා. හ්ම්. හිත ඒ කියන්නේ හිතේ ස්වභාවයමයි යෝග. ඇයි ඕක අටලෝ දහමට නතු වෙලා තියෙන්නේ? මොහේ <laughs> ක්‍රියාව. ඒ කියන්නේ ditthය සකස් වෙන්න ඕනේ. ditthයක් තියෙනවා. එතකොට බලන්න අර සැපයි කියලා ගත්ත තැනම එහෙනම් ඒ ඉරියව්වේම ඒ ඉරියව්වමයි හැබැයි දුකයි කියලා තව ටිකකින් එනවා නම් එතන තිබිලා තියෙන්නේ දුක නේද? දුක මත නේද සැපයි කියලා මෙයා පෙන්වන්නේ. හොඳට බලන්න. ඒ කියන්නේ දැන් මේක චූට්ටක් වෙනස් කරාම තමයි ආයි සැපේ ඉන්නේ. අන්න බලන්න. ඒ කියන්නේ මේ ඉරියව්ව තිබිලම තියෙන දුකේ අපි දැන් නැහැ. අපි රැවටිලා ඉන්නේ. හරිද? අපි රැවටිලා ඉන්නේ. ඒ කියන්නේ සැප සැප 100ක් තිබ්බනම් දුකත් 100ක් තිබිලා තියෙනවා අපිට එතන. අපි දන්නේ නැහැ. අපි රැවටිලා ඉන්නවා සැපයි කියලා. ටිකක් කැල යනකොට ඉන්න බෑ. දැන් ඔයාලට බලෙන් හරි ඔහොම තිබ්බොත් මොකද වෙන්නේ? පට්ට දුකක් නේද දිගටම තියෙන්නේ. <laughs> අන්නව වැඩි කියන්නේ. හරි දැන් ඔයා ඔන්න ඔය දුකේම ඉන්නකොට ඔක චූට්ටක් වෙනස් කරනවා. අන්න දැන් සැපයි. අන්න බලන්න. අන්න දැන් සැපයි. ටිකක් කියලා යනකොට ඒ සැපයට සමානවම දැන් තවදුරටත් ඉන්න බෑ නේද උගේ. වෙනස් කරන්න වෙනවා. අන්න බලන්න. එහෙනම් 100ට 100ක්ම දුකයි එතන. හ්ම්. අන්න එහෙනම් සැප තියෙන තැන අපිට සැපයි කියලා හම්බ වෙන තැන යට තියෙන ධර්මතාවය මොකද්ද? දුක. දුක අනිවාර්යයි. කියන්නේ දුක්ඛේ ලෝකෝ පටිච්චිතා කිව්වේ ඒකයි. දුක මතමයි මේ සැප අපිට පෙන්වන්නේ මේ හිත. ඒ පෙන්වන එතකොට බොරුවක් නේද? බොරුවක්. අන්න වංචාවන්නේ රැවටීමකට අහු වෙලා නේද ඉන්නේ එතකොට. අන්න බලන්න රැවටීමට කියන්නේ මුලාව. මුලාවට කියන්නේ මොහේ. මොහය. අන්න බලන්න. මුලාවට කියන්නේ ඕක නොදන්නාකම තමයි අවිද්‍යාව. හයි බලන්න. දැන් බලන්න ඔබට ඉරියව්ව වෙනස් කරන්න වෙන්නේ. සැපත් බිඳුවයි දුකත්. ඒ කියන්නේ ওই දෙකේම ඒ කියන්නේ සැප 100ක් තිබිලා දුක 100ක් තියෙනකොට වැලියු එක කීයද? බිඳුවයි නේද? ඔව්. අන්න බලන්න. ඕක බිඳුව වෙන නිසා තමයි ඒ කියන්නේ සැපත් නැහැ දැන් දුකක් නැහැ. අන්න අදුක්කම සුඛ කියන තැන උපේක්ෂාවට දැන් වැටලා තියෙන්නේ. ඔව්. සැපත් නැති දුකක් නැති කියන තැන ඔකත් උපේක්ෂාව නේද? උපේක්ෂාව. උපේක්ෂාව. එයාට සැපත් නැහැ දුකක් නැහැ. අන්න උපේක්ෂාව කියන තැන ඉන්නේ. ඒතකොට බලන්න එහෙනම් සැප බිඳුවයි දුක බිඳුවයි කියන තැන තමයි උපේක්ෂාව. නමුත් බලන්න, මේ උපේක්ෂාව කියන තැනම සැප දුක කියන තැන නේද ඉන්නේ. දෙකම තියෙනවා. අන්න දැක්කද. ඒ කියන්නේ ඔයා ඕකේ ගැහුවොත් අපි හිතමු x අක්ෂයයි y අක්ෂයයි ඔයාලට ගණන් <laughs> පුළුවන්. පුළුවන් නේද? හරි. හරි මෙහෙම ගන්නකෝ. ඔයා ඔයා ඍණ x පැත්තයි ධන x පැත්තයි ගන්න. ඔය දෙකේ මැද තියෙන්නේ බිඳුව නේද? බිඳුව. ඔතන තමයි y අක්ෂය කියන තැන අපි අපි ගන්නෙ. අන්න බලන්න. එතන තමයි බිඳුව. ඔන්න බිඳුව කියන තැන තමයි මැද. හරිනේ? ඔව්. ඍණ එකේ ධන එකේ මැද තමයි බිඳුව. ඍණ දෙකේ ධන දෙකේ මැද තමයි බිඳුව. ඍණ තුනේ ධන තුනේ මැද තමයි බිඳුව. ඍණ x-ලයි ධන x-ලයි මැද තමයි බිඳුව. බිඳුව. හරිනේ අන්න බලන්න. ඍණ අනන්තයයි ධන අනන්තයයි කියන දෙකේ මැද තමයි බිඳුව. එතකොට බලන්න මේ මූල ලක්ෂයේ මේ තුනම තියෙනවානේ දෙක පාට. ඒක බිඳුව කියන දැන බලන්න උපේක්ෂාව. ඒ කියන්නේ ඒකාන්තයක් සැප, ඒකාන්තයක් දුක, මැද මොකද්ද තියෙන උපේක්ෂාව? මජ්ජි සූත්‍රේ. ඔන්න බලන්න. එහෙනම් බලන්න දැන් බලන්න මැද උපේක්ෂාව කියන දැන සැප බිඳුවයි දුක බිඳුවයි දෙකම තියෙනවනේ. ඒ උපේක්ෂාව කියන ආන්න බලන්න දැක්කා. එහෙනම් මේ බිඳුව වෙන්ච නිසා නේද ආයි වැලියු එකක් හදාගන්න ඕනේ. පුළුවන් වෙන්න. අන්න සංසාර ගමන යන්න ඕනේ. අන්න බලන්න. ආයි අර මාරු කරනවා නේද මෙයා? ඔව්. පොඩ්ඩක් මාරු අන්න මාරු කරා. අන්න සැප 100ක් ආවා. හ්ම්. එතන දුකම 100ක් තියෙන නිසා තමයි ආයි මේක බිඳුව වෙන්නේ. දැන් වැලියු කීයද බිඳුවයි. 40ක් ගියා නම් සැප දුක 40ක් එතන තියෙනවා. හ්ම්. දැන් කීයද වැලියු එක බිඳුවයි. තව ඕනේ නේ. අන 60ක් කරනවා. දැන් සැප 60යි දුක කීයක් තියෙනවද? දුකත් 60ක් තියෙනවා එතන. සැප 60යි දුක 60යි කියන්නේ ආයි බිඳුවයි. එන තව තව ඕනේ. තව වැඩි කරනවා. තව වැඩි කරනවා. කොහොම යන්න පුළුවන් උපරිම කීයද 100යි. අන්න 100ට 100ක් ගිය තැන දැන් බලන්න උතින් එහාට යන්න බෑ. දැන් මොකද්ද වෙන්න ඕනේ? ආන්න බලන්න දැන් තව දුරටත් අල්ලන් ඉන්න බෑ. දැන් මොකද ඒ 100 100 කියන තැනක් තියෙන්නේ ආයි බිඳුව. ආයි මේක මාරු කරන්න ඕනේ. ආ දැන් ඔයාලට තේරෙනවද ඔය? ওই විදිහට තේරුණාද? තේරුණා. ආ අන්න බලන්න. එහෙනම් දැන් බලන්න කෙනෙක් ඉන්නවා අර ගෑනු ළමයා දිහා බලාගෙන පන්සලට පොයේ දවසේ ගෑනු ළමයෙක් එනවා ලස්සන ගෑනු ළමයි. මේ අපි හිතමු සිතාදියෙන් යන්නේ කෙනෙක් කියලා ගමට. හරිද? <laughs> සිතාදියෙන් ගමට. ගියේ කෙනෙක් පොයේ දවසේ පන්සලට යනවා. අන්න බලන්න. කොළු නැඩියක් ඇවිල්ලා ඉන්නවා පන්සලේ. අන්න කොළු නැඩයට සැපගෙන දෙන, ප්‍රියගෙන දෙන අනබන සතුටගෙන උපදවන දර්ශනයක් නේද? උපාසක උපාසක උපාසිකාවල් ටිකට දුකගෙන දෙන, තරහගෙන දෙන, ක්‍රෝධයගෙන දෙන අප්‍රියදායක අන්න බලන්න. නරක දර්ශනයක්. හරිද? උතන අන්න බලන්න සැප දුක කියලා දෙකකට බෙදුණා. කට්ටි දෙකක්. ඒ කට්ටි දෙකක් දෙකට බෙදිලා බැලුවාම අපිට පේන මේ ගෑනු ළමයා තුල සැපවත් දුකවත් තිබිලා නැති බව. හරිනේ? ඔව් තව කට්ටියක් ඉන්නවා එයාට ආමි ගෑල්ල මේ දැක්කට එයාට සැපකුත් ප්‍රශ්නයක් නැහැ එයාට දුකකුත් නැහැ එතන. එයා මධ්‍යස්ථ තැනක ඉන්නවා. බලන්න එයා ඉන්න තැන. එයා එක කට්ටියක් අතන රාගයට අහු වුණා එක කට්ටියක් දේශයට අහු වුණා. මෙයා ඉන්නේ මෝහයට අහු වෙලා. හ්ම්. මැද එක්කෙනා. අන්න බලන්න. දැන් එයා සැපත් නැහැ දුකත් නැහැ කියන තැනදී අන්න බලන්න. එයා අහු වෙලා ඉන්නේම මේක. දැන් අපිට හිතෙන්නේ එයා නම් හරි টොප් එයා තමයි හරි කියලා කියන්නේ. කූල් එක කියලා එයා තමයි කියලා හිතෙන්නේ. නමුත් එතන එතන තියෙන අන්න බලන්න එතන තියෙන ගැටි. අන්න දැක්කද? එතන සැප බිඳුවයි දුක බිඳුවයි කියන සෙන්ද අපිට කවදාකවත් තේරෙන්නේ නැද්ද මෙතන අහු වෙලා කියලා. අහු වෙලා කියලා පේන්නේ නැහැ නේද? නමුත් එතනින්ම නේද ආයි කැඩින්නේ ඊගාවට ආයි මේක. රුක් රුක් සටහනක් ගන්නවා වගේ. ඔව්. අන්න දැක්කද? එතනින් තමයි කැඩෙන්නේ ආයි. ඔය හැම තැනකින්ම රුක් සටහන ගන්නවා දෙපැත්තට. අපි හිතමු 120ක් ගියා කියලා. ඔව් 20ක් ගිය තැන දැන් වැලියු එක කීයද 0යි සැප 20යි දුක 20යි 0 වෙලා අන්න ආයෙතින් ගහන රුක් සටහනක් දෙපැත්තට අන්න බලන්න ඒකෙත් ආයෙනකොට ආයි ගහනවා දෙපැත්තට අන්න දැක්කද රාගදේශදී අන්න බලන්න එතකොට ඕක නිසා තමයි අපිට ඕන වෙන්නේ එකක් එකක් එකක් අරගෙන අපිට තව එකක් ඕන වෙනවා නේද අපිට තව එකක් අන්න ඕකටයි ඕනේ බිඳුව වෙන නිසා ඕන වෙන්නේ බිඳුව කියන දණ අපි ඉන්නේ කොතනද උපේක්ෂාව උපේක්ෂාව තියෙන තැන මෝහය. එතකොට බලන්න එහෙනම් දැන් අර ගෑනු ළමයාට ගෑනු ළමයා ලස්සනයි ගෑනු ළමයා නිසාමයි දුක ගෑනු ළමයා නිසාමයි සැප කියන තැන බලන්න රැවටිලාම නේද ඉන්නේ එළිය රූපෙට සැප දුක තියනවා කියලා එළිය රූපේ. එහෙම. අන්න බලන්න. අන්න බලන්න එතන මුලාවමයි තියෙන්නේ රැවටිලා ඉන්නේ. එතන තමයි උපේක්ෂාව කියන තැන. අන්න බලන්න උපේක්ෂාව කියන තැන මොකද තියෙන්නේ? මුලාව මොහේට අවු. මොහේට අවු. ඒ කියන්නේ ඔතන දෙහාකාරයකට අහු වෙලා තියෙනවා. එකක් තමයි දැන් මේ ගෑනු ළමයා තුල සැප දුක තියනවා කියලා අල්ලගත්ත තැන අන්න එක එක මුලාවක්. ඔව්. ඒ ඉන්නේ එයා උපේක්ෂාවේ ඉන්නේ. දැන් ගෑනු ළමයා සැපත් නැහැ දුකත් නැහැ කියලා හිතන්නේ ගෑනු ළමයා එළියෙන් ඉන්නවා කියලා හිතනවා. ඒක එතන අහු වෙලා තියෙන තැන. අන්න බලන්න තව පැත්තකින්. අන්න බලන්න. ගෑනු ළමයා තුල සැපත් නැහැ දුකත් නැහැ කියලා තීරිච්ච කෙනා උනාට එයා තාම මුලාවට අහු වෙලා තියෙනවා. ඒ මේ ගෑනු ළමයා කියන උපාදාය රූපේ තවදුරටත් එයාට එළියෙන් හම්බ වෙනවා. බාහිර රූපයක් ඇටියට. ඔව්. ඒකේ සැප දුක නැහැ කියලා අහුණාට ගෑනු ළමයා එළියෙන් අහු වෙනවා. මේ ගෑනු ළමයා කියන කෙනා නිත්‍ය සංඥාවකින් අහු වෙනවා එළියෙන්. අන්න එතන ওই තුන් දෙනාම අහු වෙලා ඉන්නේ මුලාවට. හරි. තුන් දෙනා මුලාවට අහු වෙලා ඉන්නේ. එතකොට බලන්න එහෙනම් ආ මේ අන්න උපාදාය රූපෙන් ගැලවෙන තැන. ඒ කියන්නේ මේ හිතේ හැදිච්ච එක එළියේ තියනවා කියලා ගන්න බැරි වෙනවා. ඔව් එළියට පනවන්න බෑ කියන තැනදී අන්න එළිය රූපෙන් මිදුණා. අන්න අන්න මුලාවෙන් මිදුණා. අන්න එයා සම්පූර්ණම මේ දෙයාකාරයක මුලාවෙන් මිදිලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සල්ලාම රූපය අහුවෙනවා එළියෙන්. දෙක තමයි ඒ රූපේ තමයි හොඳ නරක තියෙන්නේ කියලා අහුවෙනවා. දෙයාකාර මුලාවෙන් මුලාවට වැටෙනවා. කෙනෙක් මේ එළියේ මේ රූපේ පනවන්න බෑ කියන තැනට ආපු තැන ওই දෙකෙන්ම මිදිලා. අන්න දැක්කද? දෙආකාරයෙන්ම විඳිනවා. එතන තේරුණද සියුම්ම තැන. එහෙම. අන්න එයා දකිනවා අර පොල්ලු 50ක් කියනවා 50 දිනාටම 50 ආකාරයක සැපක් හම්බ වෙලා තියෙන්නේ. ප්‍රිය බවක් හම්බ වෙලා තියෙන්නේ. ඇහැ පිනවන, නහය හිත පිනවන නේද? කය පිනවන මේ ඔක්කොම 50 දිනාට 50 ආකාරයකට සකස් වෙලා තියෙන්නේ කියලා අහුවෙනවා. අහුවෙච්ච තැන අන්න සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ කියන තැනට එනවා. මේ කෙනා කෙනාගේ මෙන්න මේ සංකල්පීය වශයෙන් යෙදෙන එකක් තමයි මේ රාගය කියන එක අහුවෙන. මේක එළියේ රූපවල තියෙනා නෙමෙයි කාමයේ තියෙන්නේ ඇතුලේ කියලා අහුවෙනවා. කෙනා කෙනාගේ කෙනා කෙනා තුලයි මේ කාමයේ තියෙන්නේ කියලා අහුවෙනවා. කාමයේ කියන තැන තමයි ඔය රාග දේශ මොහ කියන තැන. හරිනේ? එතකොට බලන්න. ඒක එහෙනම් පෞද්ගලිකයි කියලා හම්බ වෙනවා. එහෙනම් දේශය කියන තැනත් ඒ ආකාරමයි. දේශය කියන එකත් ඒ කියන්නේ රාග දේශ මොහ. අන්න බලන්න. එහෙනම් මේ දුක කියන එකත්, සැප කියන එකත්, දුක කියන එකත් එළියේ තියෙන කතන්දරයක් නෙමෙයි කියලා හුවෙනවා. එහෙනම් ප්‍රිය අප්‍රිය, හොඳ නරක මේ වගේ දෙකේ දෙකේ ඔක්කොම ටික. ලස්සන කැත මේ එකක්වත් එළියේ තියෙන කතන්දරයක් නෙමෙයි කෙනා කෙනාට කෙනා කෙනාගේ ලෝකයේ තුල ගොඩනැගෙන සංකල්ප ටිකක් කියලා හම්බ වෙනවා. හරි. කෙනෙක්ට රාගය වැඩි නම් එයාට රාගයෙන් එයා අහු වෙනවා එතන. සංකල්පීය රාගය කියලා. කෙනෙක්ට දේශය නම් එතනට එන්නේ දේශයක් හම්බ වෙනවා. දැන් ඔයයි මයි පාරේ යනවා. මිනිස්සෙක් කියනවා ඉස්සරහට. එනකොටම ඒ මිනිස්සයා ඔයාට හුඟා උදව් කරපු කෙනෙක්. හ්ම්. දැන් ඔයාට ඉන්නේ මොකද්ද? අනේ හරි හොඳ කෙනෙක්, හොඳ කෙනෙක්. හරි හොඳ කෙනෙක්. එයා එයා මට සෑහෙන දුෂ්ටකම් කරපු කෙනෙක්. මට හම්බ වෙන්නේ ඌ අන්න අර අන්න මට තරහ නරක කෙනෙක් හම්බ වෙයි. ඔයාට හොඳ කෙනෙක් මට නරක කෙනෙක්. අන්න. ඒතකොට බලන්න හොඳවත් නරකවත් අර පුද්ගලයා තුල එතකොට තියෙන්නේ. නැහැ අපේ හිතේ නැහැ. එහෙනම් හොඳ තිබුණා නම් අපි දෙන්නටම හොඳට හම්බ වෙන්නේ එහෙමයි. නරක තිබුණා නම් අපි දෙන්නටම නරක හම්බ වෙන්න ඕනේ. එහෙනම් දැන් ඔයාලට පේනවනේ ඡන්දදායකයෝ බෙදෙන්නේ කොහොමද කියලා. <laughs> හරිද? ඒ <laughs> ආ දැන් අම්මලා තාත්තලා හොඳ අය හොයනවනේ ප්‍රසාද බන්දලා වෙන්නේ. ඔව්. පේනවා නේද? කොහෙද හොඳ තියෙන්නේ? ඒක කෙනකෙනා දාන ලකුණු අනුව නේද? බලන කෝණේ අනුව නේද? ඔව්. දුරියන් අපිට එයා දැනෙන විදිහට මෙලින් කියන අන්න හරි. කෙනෙක්ට දුරියන් කියන එක රස පළතුරක්, සුවඳ පළතුරක්. කෙනෙක්ට අප්පිරියා කියන දේ බබනේ දාන්න එන පළතුරක්. නේ? අන්න. ඒතකොට බලන්න දුරියන් වලද ප්‍රශ්න. නෑ. <laughs> අන්න දැක්කද? දැන් ඔබ තායිලන්තෙට එහෙම ගියොත් ඔබට පේන්නේ කුරුමිනියෝ චූටි චූටි අර මේ ක්‍රිකට්ස් කියන අර පුංචි සත්තු බලන් ගැටියු බැදලා තියෙනවා. දැන් ඔබට කන්න පුළුවන්. නෑ. නෑ. ඔබට ස්ට්‍රීට් එකකටවත් යන්න හිතෙන්නේ නැහැ නේ. ඔබට අපිරියයි. නෑ ඒගොල්ලෝ කනවානේ. ඒගොල්ලන්ට රසයිනේ. ඒතකොට ඒක රස අන්න එහෙනම් මේක විවිධයි නේද? කෙනා කෙනාගේ සංකල්පීය වශයෙන් ගොඩනැගෙන පැත්ත නේද ඔය තියෙන්නේ. අන්න දැන්. එහෙනම් මේ බාහිර රූපේ කවදාකවත් ගැටුවක් තිබිලා තියෙනවද? නැහැ. කවදාකවත් තිබිලා නැහැ. මේ පැත්තේ නේද ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ. ඔව් අපේ පැත්තේ. <laughs> අන්න හරි. අන්න බලන්න. දැන් බලන්න කොයි මහත්තයෙක්ට වතුර ඕනේ. කూరు කూరు වැඩ කරන්නේ. ඉතින් වැස්ස වහිනවා. හ්ම්. ලස්සන හොඳ කාර් එකක් තියෙන කෙනෙක් ගමනක් යන්න යනවා මඩ වෙච්ච පාර. දැන් එයාට මේ වැස්ස කොහොමද එයාට දැනෙන්නේ? එයාට දැනෙන්නේ අයියෝ. වඩ වලවල් හැදිලා වාහන ඉවරයි. කොහොම නේද එන්නේ? කොයි මහත්තයාට? ආනියමයි වහිනවා. කුඹුර කුඹුර ටික කරගන්න පුළුවන්. අන්න දැන් ඔබට තේරෙනවනේ. එහෙනම් මේ ලෝකයේ පෞද්ගලිකයි. එහෙනම් මේ ලෝකයේ පෞද්ගලිකයි. ඔන්න ওই විදිහට නේද අපි අපේ සහකාරිය හෝ සහකාරියත් හොයාගත්තේ. ලක්ෂ ගාණක් නැති දහස් ගාණක් නැති එක්කෙනෙක් හම්බ වෙනවා නේද හොඳයි කියලා. ඇයි අනිත් අය? ඒගොල්ලෝ තෝරන්නේ නැත්තේ. අන්න බලන්න. අටත් එහෙමයි. ඔය විදිහට එහෙනම් තමයි අපිට මේ ලෝකේ හැදෙන්නේ. දැන් ඔබට මම හිතන්නේ ඒ ටික පැහැදිලි. එහෙනම් බලන්න. පැහැදිලි. ප්‍රේක්ෂාව කියන තැන ආර්ය උපේක්ෂාවෙන් මෙහා ඔක්කොම හොයලා හොයලා ඉන්නේ. හරි එහෙනම් දැන් එතන ගැටිලි හුණා ආර්ය උපේක්ෂ ඒ කියන්නේ මෝහය කියන උපේක්ෂාව කියන තැනම සැප බිඳුවයි දුක බිඳුවයි කියන තැනින්ම තමයි ඊගාව තැනකට ආයි ආයි රුක් සටහන යන්නේ සැපයි දුකයි බෙදිලා යන්නේ එතන තියෙන්නේ මොකද්ද රැවටීමක් එතන තියෙන්නේ මොකද්ද මුලාව මුලාව ඒ ගැන නොදන්නාකම තමයි අවිද්‍යාව හරි අහිතව දැන් ඔබට පැහැදිලි පැහැදිලිමත් හරි එතකොට ඊගාව මොකක්ද ඇහුවේ වීතික්කම ආ හරි වීතික්කම පරිඋත්තාන ඒ මට්ටම කියලා කියන්නේ මෙන්න මේකයි. දැන් එකක් තියෙනවා නේද මත් තුනක් තියෙනවා. අනුශය අනුශය අනුශය අනුශය අනුශය මට්ටම තමයි අර යටම තියෙන්නේ. අපිට ඒක අහුවෙන්නේම නැහැ. හරිද? එතකොට මේ අපි හිතමු දැන් ඔය හිතන බව. අපි හිතමු ඔය ඇතුළේම ඇති වෙලා යනවා. එළියට එන්නෙත් නැහැ. හරිද? අන්න අනුශය මට්ටමක්. ඒක කයටත් කය කය තුලින්වත් වචනය තුලින්වත් හොයන්න බෑ. හිත ඇතුළෙම හැදිලා හිත ඇතුළෙම විඳිලා යනවා. ඔබ දන්නෙත් නෑ සමහරක් වෙලාවට. ඔබට අහු වෙන්නේ අනුශේ මට්ටම. අයුට්ටාන මට්ටම කියන්නේ අන්න මේක ඇතුලේ එනවා නැගලා. හරිද? හ්ම්. එතකොට මේ අපි නිකන් උදාහරණයක් මම කිව්වා. දැන් කෙනෙක්ට ගහන්න නැහැ උන් බනිනවා. හ්ම්. බනිනවා. හැබැයි ගහන්නේ නැහැ. හරිද? මම මේ පොඩි උදාහරණයක් එකක් ඔබ හිතන පටන් දෙක තමයි ඔබ වචනකින් එළියට දාන්න තැන මේ උදාහරණයක් හොඳයි ඔබ වචනේ දැන නිකන් ඉන්නේ නැහැ ගහනවා පාර කන්න කය අන්න බලන්න මනෝ වචී කය තුනක් තියෙනවා නේද අන්න අන්තිමේක ඔබ ඒක දාලම පෙන්වුවා නේද කිව්වා විතරනේ දුන්නා නේද වැඩේ අන්න බලන්න අන්න එතන විදික්‍රම හරි මම උදාහරණයක් කිව්වේ එතකොට බලන්න මේ කියන්නේ තවදුරටත් ඔබට ඉන්න බෑ මේ කිව්සගෙන. එළියට දාන්න ඕනේ. ඒ කියන්නේ අර හිතට ආපු වේගය නිසා ඇක්ෂන් එකක් ගන්නවා. අන්න හරි ඇක්ෂන් එකක් ගන්න. හරිද? දැන් ඔතන මම උදාහරණ ඔය උදාහරණෙන් මම පෙන්නේ එකම දෙයට තුන් පැත්තක්. එකක් තමයි ඔබ හිතනවා ඒක ගැන විතරක්. අන්න අනුශය මට්ටමක ඕල් මම උදාහරණයක් දෙන්නේ. ඒ ඒ මට්ටම අනුශය කියලා හිතන්නකො. ඔබ ඒක වචනෙන් එළියට දානවා. නමුත් දැන් මට ඔබ තාම වෙන ක්‍රියාවක් කරේ නැහැ. ක්‍රියාවක් නැහැ. දැන් මම හිතන්නේ ඔබ මොකද කරන්නේ? ඔබ ගහනවා පාරක්. හරිද? ආන්න බලන්න. මනෝ වචී කාය. ওই තුනිනුත් ඔතනින් බලන්න පුළුවන්. අන්න ඔතන බලන්න. මනෝ මනෝ ස්වභාවය තමයි අනුශය මට්ටම. වචී ස්වභාවය තමයි පරිඋත්තාන මට්ටම. වීදික්‍රම මට්ටම තමයි ඔබ ක්‍රියාත්මක වෙලා කාය ක්‍රියාත්මක වෙලා ක්‍රියාත්මක වෙන්නේ. ඒක පුලි උදාහරණයක්. නමුත් දැන් බලන්න. ඕකම තා ටිකක් ගැඹුරට. මොකද පුලි ඒක තේරුණාද? තේරුණානේ? ඔව් තේරුණා. ආන්න right තේරුණා. ඔබට එනවා ඔය වගේ නැගලා මේ එක. දැන් අනුශේ මට්ටමින් ඔන්න සිද්ධි සිතේ ඉන්නවා. ඇතුලේ මේවා තිබුණා. ඊගාවට ඔබ ඒක දැන් ඇතුලේ කැකෑරෙනවා. හැබැයි ඔය ඩේරීට දාන්නේ ඔබ ඉන්නවා ඉවසගෙන. ඔබ මේ ඉවසගෙන ඉන්නවා. ඉවසගෙන ඉඳලා ඔබ එළියට දාන්නේ ඉවසගෙන ඉන්න. අන්න ඒ මට්ටමත් එතකොටත් පරිඋත්ථාන කියලා ගන්න පුළුවන්. හැබැයි ඔබ සෑහෙන්න අමාරුවෙන් මේක ඉවසගෙන ඉන්නවා. ඔව්. වචී සංකාරය එළියට දාන්න. ඊගා හැරේ ඔබ වචී සංකාරයක් ඇතුළු මේක එළියට දානවා. හ්ම්. පානිනවා පළුයන්න. ආ අන්න එතනත් විතික්‍රම මට්ටම. හ්ම් හ්ම්. අම එතනත් වෙන්නේ මේකයි. ඒ දැන් වචී සංකාරයකින් වචී සංකාරයත් අපිට ආයි තුනකට දාන්න පුළුවන් ඔය විදිහට. තේන්නා? කාය වචී මනෝ කියන තැනින් මම ඔබට පෙන්වන්නේ එකම සිතුවිල්ල තුන් ආකාරයකට ක්‍රියාත්මක වෙන විදිහ. එතනින් ඔබට යමක් තේරුම් ගන්න. නම් මේක වචී සංඛාරයක් කියලා. දැන් වචී සංඛාරය කියලා දැම්මේ අන්න බලන්න ඔබ ඉතින් හිතන්න ඕනේ නේ. එදා මම පෙන්වුවා නේද තුනම වෙන්නේ එක තැනින් කියලා. ඔබට මේ වචනයක් එළියට දාන්න ඔබ ඇතුලෙන් හිතන්න ඕනේ. මානසික සිතේ සිත ඇතුලේ දෝංකාරය තමයි වචනයක් හැටියට එළියට ගියේ. වචනයක් හැටියට එළියට යනකොටම බලන්න කාය සංකාරයක් නෙත් තියෙන්නේ. ඔව්. අන්න බලන්න කාය සංකාරයක්. වචී සංකාරයක් නෑ. අන්න බලන්න වචනයක් හැටියට එළියට යනකොට කාය ක්‍රියාත්මක වෙන්න ඕනේ නේද? කාය හරහවද? හොඳට බලන්න එතනක් තියෙන කාය සංකාරය. ඇයි මේ කට ඇරිලා මේකෙන් එළියට යන්න ඕනේ. නමුත් වචනයක් කියන්නේ. අන්න බලන්න කාය සංකාර වචී සංකාර කියන දෙකක් තියෙනවා එතන. ඔව්. එහෙනම් මනෝ සංකාර සම්බන්ධයි. අත් මනෝ සංකාරයෙන් තමයි පටන් ගන්න. පටන් ගන්න. ඔව්. ඒක නැතුව වෙනවද? ඔබ ඔබ වෙන්නේම නැහැ. මේ වෙලාවේ ඔබව ඔව්. නිර්වින්දනය කරොත් ඔබගේ වචන එනවා එළියට. නැහැ. එන්නේ නැහැ. හිතෝලිමයිනේ. එහෙනම් බලන්න ඒක තමයි මම ඉදා පෙන්නේ. ඔබ ඇස් දෙක පියාගෙන ඔබ හිතනවා මම සොයනවා නිවන කියලා. හ්ම්. ඔබ ඇස් දෙක අරගෙන ඕකම හිතනවා. දැන් ඔබ ඔබ වචනයක් හැටියට එළියට දාන්නවා. දාන තැනදී අන්න බලන්න හිතපු දේ මේ කය උපයෝගී කරගෙන එළියට තල්ලු කරන්න ඕනේ. ඔව්. අන්න කය උපයෝගී කරගෙන ඔබ එළියට තල්ලු කරනවා. මොකද්ද තල්ලු කරන්නේ? අර ඇතුලේ දෝංකාරයනේ තල්ලු කරන්නේ. හිතපු එක නේද? අන්න බලන්න. ඒක තමයි එළියට තල්ලු කරේ. ඒ තල්ලු කරපු එක නේද ඔබට ආයිසරයක් ඇහෙනවා කියලා හම්බ වෙන්නේ. මම කතා කරපු එක මට ඇහෙනවා කියලා. ඒකමයි. ඒකම නෙමෙයි. අන්න ඒකයි වැඩේ. ඔන්න බලන්න. ඔබ එළියට තල්ලු කරා. ඒ සද්දය ඇවිල්ලා කනේ වැදිලා ආයිසරයක් අර අසූචි වලට ගිහිල්ලා තමයි ඔබ ගාවට ඇතුළට එන්නේ. සම්පස්ස ආරම්මන හදලා එතන. ආ ඒ කියන්නේ ඔබ තල්ලු කරපු එක නෙමෙයි ඔබට ඇහින්නේ. ආයි. හරි. ඔයාලට තේරුණාද මම කිව්ව දේ? ඒක හරි ගැඹුරු. ඒ කියන්නේ පොලේ අරගෙන එක සැරයක් උඩ දැම්ම අර ගත්ත අතට ගත්ත තැනම කිලුටු වුණා. හ්ම්. උඩ දැම්මා. අන්න එළියට යන තැන. ආයි අල්ලනවානේ. අල්ලපු තැන තමයි ඇතුළට එන තැන. බලන්න අර එළියට දාපු එක කිලුටු වුණානේ අල්ලපු හැටියෙම. අති. ඔව්. අන්න බලන්න. උඩ දැම්ම ආයි අල්ලනකොට ආයි කිලුටු වුණානේ. අන්න බලන්න. ඒ ඇල්ලුවා කියන්නේ ඇතුළට ගත්තම කිලුටු ඉච් එකක් ආයි ගන්න. අරක නෙමෙයි. අර ගියේ එකම නෙමෙයි ආයි එන්නේ. වෙන එකක් එන්නේ දැන්. ඔව්. ඒ කියන්නේ ඒක තව පාරක් කිලුටු වෙලා එන්නේ. තව පොඩ්ඩක් එඩිට් වෙලා එන්නේ. සංස්කරණය වෙලා එන්නේ. හ්ම්. ඔබට තේරුණා? එහෙනම් එකක් එක ගඟෙන් දෙපාරක් නාන්න පුළුවන්ද දැන්? බෑ. ඒක ගිහින් ඉවරයි. අන්න බලන්න. ඔන්න ඕක හොඳට ඔළුවේ තියන්න. එක ගඟෙන් දෙපාරක් නාන්න බෑ. හ්ම්. අන්න බලන්න. එක ගඟක දෙපාරක් දකින්න පුළුවන්ද? බෑ. ඒකත් ගලනවා. ඒ පැත්ත විතරද? ඇයි මේ පැත්ත ඇහැ වෙනස් වෙන්නේ නැද්ද? ඔව් ඇහෙස්පෙලස් දෙපැත්තම දකින්න ඕනේ අන්ත දෙකම දකින්න ඕනේ කැඩෙන්නේ එක බට පිටියක් විතරන්නේ බට පිටි දෙකම එකපාර වැටෙන හැටි දන්න තේරුණා හරි එහෙනම් මේ සියුම් ඈ හරිම මේ සිව් සිව් ටෙන් ටිකක්. ඒකට බලන්න එහෙනම් මේ පරිඋත්තාන මට්ටමේ මේ ඒක අපිට හරියටම කැටගරයිස් කරන්න බෑ. මේකම තමයි අනුශය. මේකම තමයි පරිඋත්තාන. මේකම තමයි වීතික්‍රම කියලා. මම ඔබට යම් දල අදහසක් ගන්න මම මේ පෙන්වුවේ. තේරුණාද? අන්න ඒකයි. හරි. ඒකසල මහත්තයා දැන් අපි ගමනක් යනවා කියන්නේ අපි ඇහැ වෙනස් කර කර වෙනස් කර කර වෙනස් කර කර කියන්නේ වෙන එක. ඇහැ වෙනස් වෙන එකද? ඒක ඒක සැකයක් තියනවද නැත්නම් ගිය හැම ආයෙනවද? ගමන ගිහිල්ලා එනකොට එක හැක් තිවිලා තියනවද ඔබට කවදාද? නෑ එක හැක් නෙමෙයි. ඇහැ ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා මුළු ගමනම. හරියට හරි. ඒ කියන්නේ ඔබ කකුලක් උස්සන කකුලක් තියෙනකොට බලන්න කය වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. කය වෙනස් වෙනවා කියනකොටම බලන්න ඇහැ කන නාසය දිව කය මන කයම නැතුව වෙනස් රූපේ වෙනස් නේ. එහෙමයි. රූපේ වෙනස් සියල්ල වෙනස් එක මොහ ඒ කියන්නේ ඔබට හොඳම උදාහරණයක් තමයි අර ඔබ ඕනම ඔබේ වත්තේ තියෙන පළතුරක් කියන්නේ. ඕනම කෙසෙල් හරහා. ඔය කෙසෙල් ඉස්සල්ලාම කෙහෙල් ගෙඩිය ආවද ඉස්සල්ලා? කෙහෙල් මුවක් ආවා. හෙට උදේ ඒක එහෙල්ම ඉස්සල්ලා තිබුණාද? නෑ. නෑ. අන්න බලන්න. චුට්ට චුට්ට චුට්ට චුට්ට ලොකු වෙලා දවසින් දවස කෙහෙල් මුවක් හැදුනා නේ. ඊට පස්සේ ඒකේ ඒකේ ටික ටික ටික ටික ඒකත් විපරිණාමයටපත් වෙලා මොහොතක් මොහොතක් පාසා මොකද උනේ එකපාර ටික ටික ටික ටික අන්න ඒක ඇතුලේ අන්න චූටි චූටි මල් තියෙන දණ්ඩක් වගේ වෙලා මෙන්න මෙන්න පොඩි පොඩි කෑලි ටිකක් එන්න ගත්තා නේ. ආ බලන්න ඕක එහෙනම් හැම ෂණයකම මොකක්ද උනේ? අන්‍ය ස්වභාවයකට අන්‍ය ස්වභාවයකට අන්‍ය ස්වභාවයකට පත් වෙනවා. අන්න ඒකට කියනවා විපරිණාමය කියලා. ඒකට කියනවා අනිච්ච අනිත්‍ය වෙන්නේ. හරි? විපරිණාමයට. විපරිණාමයට පත් වෙනවා. එහෙනම් මේ ධාතු වල ස්වභාවය මොකක්ද? කිසිල් කියන තැන තියෙන සතර මහා ධාතු. බලන්න එතන ස්වභාවය මොකද්ද? අන්‍ය ස්වභාවයකට පත් වෙනවා. ඔබේ කයේ මොකද්ද තියෙන්නේ? සතර මහා ධාතු. එකේ ස්වභාවය මොකද්ද මේ පරිණාමය මොකක්ද ඔය කය හැදුනේ ඒ ඒ ඒව කාලා නේද <laughs> එනවා එහෙනම් ඒ ස්වභාවයමයි උතර සරලවම කිව්වොත් එහෙනම් ඔබ උදේ වතුර වීදුරුවක් තිබ්බොත් මේ සිවුඩ හිතන්නේ ඒ අපි හිතනවා ඔක තිබ්බා කියලා ඔබ හිතනවාද ඒ වතුර වීදුරුවමයි තියෙන්නේ වෙනස් වෙමින් යනවා අන්න ඒ වතුර වීදුරුව වෙනස් අපිට පේන්නේ හ්ම් ඒක ඇතුලේ ඔබට පේනවද අපිට නොපෙනෙන ලෝකේ ඉන්න කට්ටිය ගැන? ඒක. මොකද අපේ ඇහෙට තියෙනවා පරාසයක්. අපේ දිවට තියෙනවා පරාසයක්. අපේ කනට තියෙනවා පරාසයක්. නහයට තියෙනවා පරාසයක්. අපේ කයට තියෙනවා පරාසයක්. අපේ හිතට තියෙනවා පරාසයක්. අපිට අන්නේ සීමාව ඇතුලේ තියෙන විතරයි තියෙන්නේ. ඇහින්නේ. හ්ම්. දැනෙන්නේ. දැනගන්න. පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න ටික අපි ඉන්නේ පරාසයක් ඇතුලේ. ඔබේ ඇහැට තියෙනවා දකින්න පුළුවන් පරාසයක්. ඔබේ කනට තියෙනවා ඇහෙන්න පුළුවන් ශබ්ද ඇහෙන්න පුළුවන් පරාසයක්. ඒ පරාසයෙන් පිට තියෙන ඒවා ඔබට ඇහෙන්නේ නැහැ. එතකොට ඒවා නැද්ද? තියෙනවා. ඒක තියෙනවා කියන්න බෑ නෑ කියන්නත් බෑ අපිට. තේරුණා? ඇයි අපිට ඒක එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපිට මේක හම්බුනේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්ද නැහැ කියලා. ඒක තමයි බුදු දහම වාසේ සර්වඥතා ඥාණයෙන් දැක්කේ. සම්බුද්ධ ඥාණයෙන් දැක්කේ. අපි නොදකින ලෝක 29ක් ගැන උන්වහන්සේ කියනවා. අපිට පේනවද? පේන්නේ නැහැ ගත්තා. නේ අපිට පේන්නේ. හ්ම්. ඒ කිය අපේ මේ අගේ ඇඟේ ඇතුළේ ඉන්න මේ පන් මේ සතු ටිකවත් පේනවා. පේන්නේ. පේන්නේ. අපි ඒක දාලා බලන අන්විච්චයකට නේ. අන්න බලනකොට අපිට පේනවා මේක ඇතුළේ දඟලන උන් ටිකක් ඉන්නවා කියලා තමයි. චූටි චූටි. ආ එන බලන්න අපිට අපේ මේ ඇහැට පේන සීමාවක් තියෙනවා. කනට ඇහෙන සීමාවක් තියෙනවා. ඒ සීමාවේ ඇතුළේ තියෙන ටික විතරක් ලෝකය කියලා හිතුවොත් අපි දුක්ඛේ ඥානන්ද දුක්ඛේ අඥානන්ද අඥානන්ද දෙක අපි මොඩයි අන්න ඒකයි අපිට එහෙනම් පේන සීමාවෙන් ඔබේ තීර දේවල් ගැන අපිට කතා කරන්න බෑ නමුත් ඒක දැකපු කෙනෙක් ඉන්නවා ඒක දැක්කේ කවුද අන්නර බුදු පියාණන් ඒ ඥාන අභිඥා රාදී ශක්තිය තියෙන එයා මේක දකින්න මේ ලෝකයේ සිදුවෙන සිදු ක්‍රියාව එනම් ඒවා නෑ නෙමෙයි නේ අපිට හම්බ වෙන්නේ නැහැ. හම්බුනේ නැති වුණාට ඒක එහෙම අපිට ගන්න බෑ. අපිට අපිට පේන්නේ නැති දෙයක් නැහැ කියලා කියන්නත් බෑ, තියනවා කියලා කියන්නත් බෑ. නමුත් බුදු පියාණන් වහන්සේ පෙන්නවා. ඔබට නොපෙනෙන මෙන්න මේ වගේ ලෝකයක් තියෙනවා කියලා. උන්වහන්සේ අපිට නොපෙන නොපෙනිච්ච තැනක් තමයි මේ පෙන්වුවේ. අන්න ඒක පෙන්නකොට අපිට පේනවා නේද උන්වහන්සේ ලෝකේ දැකලා තියෙන්නේ කියලා. ඇත්තටම අන්න එතකොට අපිට ශ්‍රද්ධාව තුළ අපිට ඒක පිළිගන්න වෙනවා. ඒක එහෙමයි කියලා. අන්න ඒකයි සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන තැන එන්නේ. තේරුණා. උන්වහන්සේගේ ඉන්ද්‍රියෝ පිටන්නේ යන්නේ ඒකට. එහෙනම් අපිට ඒක ශ්‍රද්ධාවෙන් ගන්න වෙනවනේ. ඔව්. ආසී ආසී කිව්වේ ඇත්තමයි කියන්නේ. ඉතින් කාමනාත් තියෙනකොට. එහෙනම් දැන් ඔබතුමට මම හිතනවා ඔය පරිඋත්තාන වීතික්‍රම මට්ටම තමයි අපි එළියට ක්‍රියාවක් හැටියට අරන් යන්න තැන. ඔව්. හරිද? අන්න එළියට අරන් ගිහලා ඒක ක්‍රියාවෙන්ම පෙන්නමු. ඔව්. ඒක වචී ක්‍රියාවක් වෙන්න පුළුවන්, කාය ක්‍රියාවක් වෙන්න පුළුවන්. අද ඒක පෙන්නනවා එළියට දාලා. එතකොට දැන් එළියට දාන්න නැතුව ඇතුළෙම මේක කැකෑරි කැකෑරි යනවා. අන්න ඒ ඔව්. මට්ටම අන්න අපිට අර එතන අර ගන්න පුළුවන් පරිඋත්තාන කියලා. හිත ඇතුළෙම හැදිලා අපි දන්නෙත් නැහැ. ඔව්. එතන ඇතුළෙම අනුශේ අනුශේ මට්ටම අපිට පේන්නේ නැහැ. දැන් අර බලන්න. එතකොට මහත්තයා ඒ හිත ඇතුළෙම හැදෙන එකත් ඉතින් සංඛාරයක් තමයි නේද? ওই තුරට අහුවෙන්නේ. වචී සංකාර, මනෝ සංකාර, ඔව්. කාය සංකාර. කාය මනෝ සංඛාර. සංකාර, වචී සංකාර, ම- කාය සංකාර. ඉතින් ওই තුනම කියන්නේ එකක් නේ ආයි බලනකොට. ඔබට ආයි ඔක හම් වෙන්නේ ආයි හිතන බවකින් නේද? කරකැවිලා. අන්න බෝලේ ඇතුළේ බෝලේ උඩ දැම්මා. අන්න එළියට ගියා. හරිනේ? අහයි ඇතුළට එනවා නේද? මං මං කතා කරන එක මටම ඇහෙනවා. මං මං වන් කරන එක මට පේනවා. අන්න බලන්න. දැන් දැන් බලන්නකො සිද්ධිය. අන්න බලන්න. බලන්න. ඇතුලෙන් ඇතුලට. හ්ම්. ඒ කියන්නේ ඔබ වමනේ දානවා ඔබ කනවා. කාලා වමනේ දානවා. සර්කල් එකක් වගේ පුරාණ කර්ම නව කර්ම කියලා යනවා. අන්න හරි. ඔබ කාලා කනවා. කාලා වමනේ දානවා. වමනේ දාපු එක ආයි කනවා. හ්ම්. අර බලන්න ඉස්සල්ලා කාපු එකද දැන් වමනේ දන්නේ නැහනේ. ඔව්. ඒක තමයි කෑවේ. අන්න බලන්න. එහෙමත් කියන්නේ. ඒක නෙවෙයි කියන්නත් බෑ ඒකයි කියන්නේ. කියන්නේ. ඊට පස්සේ ආයිචරය වමනි දානවා. ආයි කනවා. කනවා වමනි දානවා ආයි කනවා. ආ කනවා වමනි දානවා ආයි කනවා. අන්න ඒ වගේ දෙයක් දැක්කද වැඩි. හ්ම් හ්ම්. කනවා වමනි දානවා ආයි කනවා. අන්‍ය වගේ. ඒ කියන්නේ එක තැන දුවන. එක තැන දුවන. ඒකනේ චක්‍රයක් කියන එකේ තේරුම් ගන්නපත්ත. ප්‍රමාණ මේ සූර්යයා. සූරි මේ මේ අර පෘථුවිය. පෘථුවිය ඒකේ ඒකේ අක්ෂය ඒකේ න්‍යෂ්ටිය වටේ භ්‍රමණය වෙනවා. ඒ වගේම සූර්යයා වටේ ගමන පුච්චා. භ්‍රමණය වෙවි ගමනක් යනවා. ඔබත් ඒකම නේද කරන්නේ? ඔබ ඔබ තුලත් මේ සියලු ධර්මතාවයන් භ්‍රමණය වෙනවා. ඔබ ගමනක් යනවා ලෝකයේ වටේ. අම්මා තාත්තා කියලා අල්ලන්නේ. දැක්කද ඒ ක්‍රියාවලියමයි මෙතනක්. සූර්ය පෘථිවිය ස්වභාවය මොකද භ්‍රමණය වෙච්ච ස්වභාවය. නේ? ඒක ඒකේ ඒකේ ඒකේ න්‍යෂ්ටිය වටේ භ්‍රමණය වෙන ගම මොකද්ද වෙන්නේ? ලෝකයේ වටේ ගමන. ආ සූර්ය වටේ ගමනක් යනවා. ඒකත් භ්‍රමණය වෙනවා. ඒ භ්‍රමණය වෙවි ගමන කුච්චන. භ්‍රමණයක් වෙනවා ගමනකුත් යනවා. ඔබත් ඔබ වටේම භ්‍රමණයක් වෙනවා ආයතන හයත් එක්ක ගමනකුත් යනවා. <laughs> මේක හරි හරි සියුම් මේ සම්බන්ධිය. හරි. එතකොට පරි විතික්‍රම මට්ටම කියන්නේ අපි හිතමු කෙනෙක්ට ඔබ ගහනවා. ක්‍රියාවකින්ම වෙනවා. කො වචනකින් බයින හොඳට නේ. කො ක්‍රියාවකින්ම කළොත් වෙනවා. ඒක හැමෝටම දකින්න පුළුවන් නේද? ඔබ බනින එක. ඔව්. ඔබ ගහන එකක් දකින්න පුළුවන් නේද? පුළුවන්. අන්න එතන වීතික්‍රම වලට. එළියට දාපු දැන් ක්‍රියාවක් හැටියට. ඊට පස්සේ ඔබ ඔක හිතන එක දැන් කාටවත් පේනවද? නෑ. සමහරක් අයට පේන්න පුළුවන් ඔබේ මේවා වෙනස් වෙනවා. අම්මෝ ඇතුලේ පුපුර පුපුර ඉන්නේ කියලා. හරිද? <laughs> ඒ මට්ටමත් සාමාන්‍ය දුරකට දිස් වෙනවා. ඔබටත් දිස් වෙනවා නේද? අම්මෝ මේක ඇතුලේ පිච්චෙනවා දැන් ගිනි අරන් තියෙන්නේ කියලා. හ්ම්. අන්න ඔබටත් දැනෙනවා. ඔබට ওই දෙකම දැනෙනවා. අනුශය මට්ටම ඔබට අහුවෙන්නේ. ඔබට කවදාකවත් හිතලා අනුශේමක්වම මේවා කරන්න බෑ. ඒක ඒක ඒක වෙන්නේම මොකෙන්ද? ඒක වෙන්නේම අන්න අර කියන සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය බල ධර්මයන්ගෙන් ඒ සිද්ධිය වෙන්නේ. දැන් බලන්න ඔබ අභ්‍යන්තර බාහිර කියන ලෝක දෙකෙන් මිදුණාට පස්සේ මේ හිතේ හැදෙන එක එළිය ගන්න බෑනේ කියන තැනට ආපු තැන. එහෙනම් මේ හිතේ හැද හිතේමයි ලකුණු දාන්නේ. හොඳ නරක සැප දුක නේද? මේ ඔක්කොම ටික දෙකේ දෙකේ කැන්ටි කොහෙන්ද එන්නේ? ඇතුළෙන්මයි. ඇතුළෙම නිර්මාණය වෙන එකක් හිත ඇතුළේ. අන්න බලන්න. එතකොට මේ රූපයත් එළියට දාන්න බෑ. මේ හිතේ හැදිච්ච එක එළිය තියනවා කියලා ගන්න බෑ. ඔබට හිත එළියට කවදාවත් ගිහිලා තියනවා. එළියට යන්න බෑ. ඔබට ඔබ දකින්න පුළුවන්ද? අන්න එතනින් පේන ඔබට මේ ලෝකේ කිසි කෙනෙක් බාහිරයක් ගැන ඔබට කතා කරන්න බෑ කියලා. ඔව්. අන්න එතනදි බලන්න එහෙනම් ඔබ දකිනවා මේ සිත තුළ ගොඩනැගෙන චිත්ත රූපවලටමයි මේ රැවටෙන්නේ කියන්නේ. මේ ලකුණු දීලා තියෙන්නේ. ඔන්නෝක දකින්න දකින්න ඔබ මොකද වෙන්නේ? එළියට දුවන එක නතර වෙනවා. අඩු වෙනවා. එළියත් එක්ක ගැටිච්ච එක. ඇයි කවුරු හරි ඔබට බනිනවා. අපි හිතමු ඔබටම දැන් බනිනවා. බනිනකොට ඒ බනිනවා කියලා ඔබට මොකක්ද වෙන්නේ උතන? ඇත්තටම ඇහෙනවද ඔබ හිතනවාද? අරයා බනිනවා මට කියලා. ඔව් අර වායු ධාතු සෝත ධාතු කම්පණය වෙලා ඇතුළට ගිහිල්ලා ඒතර මම ගන්න එක තමයි බයිනවා කියලා හිතන්නේ. ඉගෙන එයා බනිනවාද ඇත්තට ඔබ හිතනවාද එයා බනිනවා කියලා? ඔව් එයාගේ අර මට දැනෙන රටාව අනුව මං හිතනවා දැන් බනිනවා කියලා. අන්න හරි. එතකොට බලන්න එහෙනම් මේ බනිනවා කියන එක දැන් ඔතන නේද ආවේ? ඔව්. බලන්න. ඔතන තමයි හැදුනේ බනිනවා කියන එක. එහෙනම් ඔතන හැදිච්ච සිතුවිල්ලට නේද දැන් ඔබ ඊගාවට ගැටෙන්නේ. ඇයි යාමට බයින්නේ කියලා ආයිසරයක්. ඒ සිතුවිල්ලටම නේද ආයි ගැටෙන්නේ ඔබ. හ්ම්. ඒ කියන්නේ ඔබේ සිතුවිල්ලටම ඔබ ගැටෙනවා අනිත් පැත්තට නේද? ඔව්. ඇයි ගැටෙන්නේ? අන්නර දිත්‍යයක් තියෙනවා හිතේ හැමතිස්සෙම. එයා නොබනිනවන හොඳයි කියන්නේ. හ්ම්. ඒ කියන්නේ ඔබ මම කැමති විදියට ලෝකේ තියෙනවා නම් තමයි ඔබ කැමති. කියන්නේ ඔබ කැමති විදියට ලෝකේ තියෙනවා නම්. ඒකට කියනවා මම කැමතිසේ තියෙනවා නම් තමයි ඔබ කැමති. හරිනේ? අනිවාර්යයෙන්. එහෙනම් ඔබ අකමැතිසේ තියෙනවා නම් ඔබ අකමැති. ඔබ කැමති මොකටද? හොඳ අහන්න. හොඳයි. ඔබ අකමැති මොකද්ද බන්නවට? අන්නවරන්නේ අන්නවර අන්ත දෙකට. අන්ත ඕක ඕක ඕක අටලෝ අටලෝ දාම ක්‍රියාත්මක වෙනකොට ඕක තියෙනවාමයි කියනෙත්. ඔන්න ඔය රැවටීමට රැවටීම තමයි ඔබ දකින්නේ. ඔය දැකලා ඔන්න ඕක තමයි අවබෝධය. මේක එළිය ප්‍රශ්නයක් නෙමෙයි මේක මෙතනමයි හැදිලා මේ සිද්ධිය වෙන්නේ කියලා ඔබ අවබෝධයටපත් වෙනවා. අන්න එතනින් තමයි ඔබ රැවටීමෙන් මිදෙන්නේ. තේරුණා? අන්න එතනින් මිදෙන්නේ. මේක කෙනෙක් කෙලියෙන් බයිනව නෙමෙයි. එයා බයිනින් එයා මොනවා කරා මෙතනින් නේද ඔයාගේ හිතින් නේද හැදෙන්නේ එයා බනිනවා මට කියලා. ඇයි යාමට එහෙම කතා කරන්න කියලා තොයි හිතින්ම නේද ගින්නේ මේ සිතුවිල්ල. හරි. ඉතින් ඉඳාවේ උතනින්ද හැදුනේ. අන්න එයා බය අන්න බලන්න ඔයා ගැටෙන්නේ ඇයි? එයා එයා කොහොමද මට එහෙම කතා කරන්නේ? අන්න බලන්න. ඇයි එයා කොහොමද මට එහෙම කතා කරන්නේ කියන කෙන්නේ මොකද? එයා නොබනිනවා නම් හොඳයි කියන තැන තමයි. එයා හ්ම්. බනින්න නැත්තම් සැපයි කියන තැන තමයි අහුවෙලා. ඒ සිතුවිල්ල ආපු නිසා නේද ඔබ දැන් ගැටෙන්නේ. ඔව් ඒක. එහෙම නිස- එහෙම එහෙම මිසක් අරයා බනින්න නිසාද? ඔය සිතුවිල්ල උතනේ ඉපදෙන නිසා නේද? ඔව් දැන් ඒ බණින කෙනා බැනලා ඉවරත් වෙලා ඒත් තවම හිතනවා බැන්නා එක එක දේවල් කිව්වා කියලා. ඒ කියන්නේ පරණ එකේ ආයෙ ගැටෙනවා. අන්න හරි. ඒ කියන්නේ ওই සිතුවිල්ල නේනවා නම් ඔබට ඕක වෙනවද ওই ප්‍රශ්නේ? නැහැ. එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? ඔබට තියෙනවා නේද බලාපොරොත්තුවක්. එයා බණින් නැත්තම් හොඳයි කියලා. හ්ම්. බලාපොරොත්තුව කියන්නේ යම් පිච්චන් නලදී තම්පි දුක්ඛං. ඔව්. ඒ මොකද්ද කිව්වේ? අන්න බලන්න. බලාපොරොත්තු ඇති කරගන්න එපා කියලා කිව්වා නේද? ඔව් කිව්වයි. අන්න බලන්න අර එදා අපි කතා කරන්නේ දැන් මේ මේ නිවනට නිවනට නොසෙලෙන අතිවාරම. ඒකෙදි ඕක මම පෙන්නවා නේද? මේ මේ පළවෙනිම ධර්ම දේශනාවේ බුදු පියාණන් වහන්සේගේ පස්වග මහණුන්ට කරපු ධම්සක් පෙරතු සූත්‍රය. නාසයේ පෙන්වනා නේද? ජාති විදුක්ඛා, ජරා විදුක්ඛා, නේ? ව්‍යාධි විදුක්ඛා, මරණ විදුක්ඛා. ඈ යම් අන්න ඔහොම ඔහොම ඇවිල්ලා පෙන්නනවා ප්‍රියේ විප්පයෝගෝ දුක්ඛෝ, අප්‍රියේ සම්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන් නරති තම්පි දුක්ඛා. ඔය කියන්නේ අපිට ආයේ මොකද්ද බලාපොරොත්තු කඩ වෙන එක දුකක් කියලා නේද? අනේ දැන් ඔබට උතන තමයි ආවේ. ඕක නෙමෙයි කිව්වේ. ඕක නෙමෙයි උන්නාන්සේ පෙන්නේ. ඔබ බලාපොරොත්තුවක් ඇති කරගත්ත නේද? ඔය හිතින් ඇති වුණා නේද? යාගේ එහෙම කතා කරන නොකරනවා නම් හොඳයි කියලා. ඒ බලාපොරොත්තු නොතිබුණා නම් උතන. ඔබ මේ වෙලාවේ අමාරු වෙන්නේ නැහැ නේද? අන්න දැක්කද? එහෙනම් අන්න බලන්න. යම්පිච්චන් නලබති තම්පි දුක්ඛං කියන තැන බලාපොරොත්තු ඇති කරගන්න එපා කියලා උන්නාතේ පෙන්නේ. ඒ කියන්නේ මෝහක්ඛයෝ නිබ්බාණං කියන්නේ. ඔය තියෙන මෝහය. බලාපොරොත්තු කියන්නේම මෝහය. බලාපොරොත්තු කියන්නේම අවිද්‍යාව. හ්ම්. එහෙමයි. බලාපොරොත්තු. එහෙනම් ඔය හිතේ බලාපොරොත්තුවක් ඇති වෙනවා නේද? යා බණින් නැත්තම් හොඳයි කියලා. ඔව්. මොහේට අහු කරලා. ඔය තියෙන අවිද්‍යාව. ඕක ඕක ආවිකොතනින්ද? මූල ධාතුව තමයි අවිද්‍යාව. අවිද්‍යාව කියන මූල ධාතුවෙන් හැදෙන එකක් තමයි ඔය බලාපොරොත්තු කියන්නේ. තේරුණාද? අන්න දැක්කද වැඩි. ඒක හරි සියුම් තැනක් නේද? හරිම සියුම්. තාම සියුම්ද? එහෙනම් ඔබට පේනවා නේද බුදු පියාණන් වහන්සේ මේ ධම්සප්පවතුන් සූත්‍රයේ පෙන්නේ ඔය ඔය ඔය කට්ටිය විග්‍රහ කරන එක නෙවෙයි කියලා. කොච්චර සියුම් තැනක්ද කියලා. අපි මේ ලෝකෙට අහු වෙන තැන දැක්කද? ඔබට තාම සියුම්. ඉන්න බලන්න ඔබ මේ ලෝකෝත්තර දහම ස්පර්ශ කරනකොට දැන් ඔබට මේක මේ සියුම් තැන අහු වෙන්නේ. හ්ම්. එහෙම නැත්නම් මේක මේ ඔය ඔය උඩින් කිව්වට බලාපොරොත්තු ඇති කරගන්න එපා කිව්වට ඔබට කවදාකද ඒක වෙනවද? නෑ. හ්ම්. අර බලන්න දැක්කද? බලාපොරොත්තු කියන්නේ බලාපොරොත්තු කඩවීම දුකයි කියන තැනද වෙන්න ඕනේ බලාපොරොත්තු ඔබ තියාගන්න ගතියා ගත් එකම අවිද්‍යාවෙන් වෙන සිද්ධියක් කියලා ඔබ දකින්න එකද වෙන්න ඕනේ. ඒක රැවටීමක් කියන්නේ. බලාපොරොත්තු තියන්න බැරි තැනකනේ ඔබ බලාපොරොත්තු තියන්නේ යන්නේ. ඔව්. ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවික බලාපොරොත්තු තියන්න පුළුවන්. එකක් දෙපාරක් නැති දැනක. අන්න බලන්නකෝ වැඩි. ඔව්. බලන්න. ඒක තේරුණාද ඔබට? ඔව් ඒකෙදි මහත්තයා දැන් අපි හිතන්නේවත් නැහැ දැන් දැන් ඒක මහත්තයා කියමුදන තේරෙන්නේ දැන් බණින් නැති එක තමයි මගේ බලාපොරොත්තු නොබණින් කියන හරියටම අපි හිතලා කරන එක නෙමෙයිනේ අපිට ඒක දැනෙන්නේවත් නැහැ මෙහෙම ඇනලයිස් කරාම විතරයි ඒක හොයාගන්න පුළුවන් ඒ කියන්නේ ඔබ ඔබ ඔය දිත්තේ ඉන්නේ ওই දිත්තේ ඔබ අවබෝධ කරන්න ඕනේ. ඒක තමයි ඔබට එදා එදා පෙන්වන්නේ මේ ජීවිතය කියන්නේ කුඩේ නක් කුඩේ ඉහළපු කුඩේ නක් ඒ කුඩේ පවතින්නේ මොකක් නේද? අටලෝ දහම් මතනේ. නන අටක් උඩ තියෙන්නේ. මේ අටලෝ දහම කියන දැනම දැක්ක නේද? දිත්තේ තියනවා කියන්නේ. දිත්තේමයි සකස් වෙන්නේ. එහෙනම් ඒ ධර්මතාවයේ ස්වභාවයමයි ඒක. එහෙනම් ඒක අවබෝධ කරන එක තමයි ඔබ කරන්නේ. ඔබ අවබෝධ කරලා ඒ ඒකෙන් නිදෙන. අන්න ඒකයි. ඔබ මොකොත් නැති කරන්න යන්නේ ඔබ ඔන්නෝක අවබෝධ කරනවා. ඒක අවබෝධ කරනවා. ඔබ මේ වෙන සිද්ධිය අවබෝධ කරපු තැනයි ඒකයි කරන්න කිව්වේ. ඒකයි කරන්නේ. එහෙම බැලුවොත් හැම ගැටීමක්ම ඒ වගේ දේවල් තමයි. අපි බලාපොරොත්තු වෙන එක නොවන එකම ගැටෙනවා. අන්න බලන්න හරියටම හරි. දැන් ඔබට ඔබට තියෙන බලාපොරොත්තුව දරුවෝ විභාග පාස් වෙන්න ඕනේ කියන එකනේ. ඉහළින්ම. හ්ම්. එයා ෆේල් වෙච්ච තැන ඇයි ඔබ දුකට එන්නේ? එයාට ඕනකට ඔබ හිතපු තරම් එයාට කරගන්න බැරි වෙච්ච තැන ඔබ දුකටපත් වෙන්නේ නැහැ. ඔබේම මේ බලාපොරොත්තු වෙන්නේ දුකට දාලා. නැත්තම් එයා විභාග එයාට ලකුණු අඩු වෙච්ච එක නෙවෙයි නේද? ඔබේ තිබුණානේ බලාපොරොත්තුයක් එයා මෙහෙම ගන්න ඕනේ කියලා. ඒකයි. එයාට මේ වගේ රස්සාවල් හම්බ වෙන්න ඕනේ. එයාට මේ වගේ ගෑන් මේ කෙනෙක් එයා බඳින්න ඕනේ. ඔබේ බලාපොරොත්තු නෙවෙයි එතන තියෙන්නේ. අන්නවල. ඒක එහෙනම් ඒ හිතන ප්‍රශ්නයත් ඔබේ ප්‍රශ්නයත් තියෙන්නේ. මගේ ප්‍රශ්නයත්. ඔබගේ ප්‍රශ්නයක් ගන්න එක. දැන් ඔබට කෙනෙක් බනිනවා. ඔබ මේ ධර්මය අවබෝධ වෙලා. බනිනකොට දැන් ඔබට එන්න ඕනේ මොකද්ද? ආ ඒක යාගේ ප්‍රශ්නයක්. <laughs> හරිද? එයා බනින්නේ එයාට තාම මේක තේරිලා නැහැ. අන්න ඔබ වෙනස් වෙන වෙනස් ඉන්න. අනේ එයාටත් මේ ධර්මයේ තේරිච්ච දවසක එයාත් නිවිල යනවා නේද මම බලන්න. අන්න බලන්න. එයා ඔබට එන්නේ අප්‍රමාණ මෛත්‍රියක් ඔබට බයිනකොට. ඒක එක පැත්තක්. අනිත් පැත්තේ එයා බයිනකොට ඔබ ගැටෙනවා නම් අන්න බලන්න සතර සම්මප්පදාන වීර්ය ඔබ අල්ල ගන්නවා මේ වෙලාවේ මට මේක ආව මම රැවටුණා නේද හ්ම් ඔක ඔබට ඉන්නේ ඇයි ඔබට ඉන්නේ ඔබ ඉන්නවා රැටින් වල තියෙන එක ඒ කියන්නේ ඔබ ඉන්නවා පීඩි හතරක් උඩ ඔබට ඔක අහුවෙන්නේ ඔන්න ඔතන ඒ පීඩි හතර මොකද්ද ඡන්ද චිත්ත වීර්ය විමර්ශා සත්න සතර සතර irdipaada කියන පීඩි හතර උඩ ඉන්න කෙනාට ඔක අහුවෙනවා මං අහුණා නේද වැඩේට අරයා බැන්න හැබැයි එයා බැනපු එක නෙමෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ. මම මෙතන හිතෙන් ආවනේ මෙතන මේ හිතේ තියෙනවනේ දෙයක් බනින් එයා නොබනිනවා නම් හොඳයි කියලා. ඒ ඒ බලාපොරොත්තුව නේද? මේ දැන් මට දැන් මෙතන ගැටුමකට ආවේ. ඔතන ආපු තැන බලන්න ඔබට ඔන්න ඔය කියන චින්තනය එන්නේ ඔබ අන්නර අන්නර සතර 이르දිපාද උඩ හිටියොත් තමයි. කියන්නේ ඡන්දය. ඔබට තියෙන මේ සංසාරයෙන් ගොඩ යන්න ඕනේ කියන තැන. නේ? ඒ කියන්නේ ඔබ කැමති දෙයකට. ඒ කියන්නේ ඔබ කැමති ඔබ කැමති මොකද්ද? මේ විරාගමාවතේ ගිහිල්ලා මේ සංසාරයෙන් මේ සංසාර දිය දැකලා මේකෙන් නිදහස් වෙලා යන්න ඔබේ කැමැත්ත තියෙනවා. හ්ම්. අන්න බලන්න. ඒ කැමැත්ත ඔබ දැඩි අදිෂ්ඨානයක් කරනවා. අන්න චිත්තය. මොකද්ද චිත්තය? මම රැවටෙන්න බෑ කියන තැන. හ්ම්. ඔබට තේරෙනවා මම රැවටෙන්න බෑ කියන තැන. හ්ම්. එහෙනම් ඒ ගමන යන්න නම් මොකද්ද ඔබට ඔබ රැවටෙන්න බෑ. අන්න ඔබ ඒකට වීරිය කරනවා. විමර්ශන ඔබ හිතගෙන හැම තිස්සෙම ඉන්නවා සෝදිසි. ඡන්ද චිත්ත වීරිය විමර්ශ දැක්කද? අන්න සතර ඒර්දිපාද කියන පීලි හතර උඩට ඔබ නැද්ද? කෝච්චි යන්නේ පීලි උඩ කෝච්චි නතර කරන්නේ පීලි. ඔබ ඔකෙන් බහින්නේ නැහැ. අන්න එනකොටම ඔබ දකිනවා ඒක යාගේ ප්‍රශ්නයක්. හ්ම් <laughs> ඒක යාගේ ප්‍රශ්නයක්. හරිනේ. ඒ කියන්නේ අපි දැන් මේ ලෝකේ පාවිච්චි කරන්න ඉබේ. පරිහරණය කරන්න ඉබේ. නේද? කවුරු මොනවා කිව්වත් අන්න බලන්න ගැටීම එන තැන ඔබ දකිනවා ඒක යාගේ ප්‍රශ්නයක්. එයා මේ ධර්මය අවබෝධ කරගෙන නැහැ. ඔබ දකිනවා එයා මොනවා කිව්වත් මෙතනින් නේද මේ පෙන්වන්නේ. එයා බයින් එක අන්න ඔබ මේ පැත්ත දකිනවා. ඒ කියන්නේ ඒ පැත්තනේ මේ දැන් දකින්නේ. ඔබ කෙලින්ම කණ්ණාඩි හැම මේ ඇතුළට හරවලා දින්නේ. ඔබ දකින ඇතුළ. ඔබගේ ඇතුළෙන් දෙන ගේම දකිනවා. <laughs> මේ වෙලාවේ මට වයින් නොපනිනවා නම් හොඳයි කියන නිසා ඒ කියන සිතුවිල්ල ආපු නිසා නේද මම දැන් මේ ගැටින්නේ යන්නේ. ඒ බලාපොරොත්තු නේද මාව මේ ගැටුමට දාන්න කියන කම වෙනවා. ඒ ගැටුමට දැම්මේ කවුද? අවිද්‍යාව නේද? අවිද්‍යාව. අන්න දැක්කද? ඌ අල්ල ගන්නවා උඹට. මාරියා. මාරියාගේ වෙන්නේ අල්ල ගන්නවා. ඔන්න ඔන්නම දකින්නකොට මොකද වෙන්නේ? අන්න බලන්න ඔබට ඉපදුනේ අකුසල සිතක්. තක්කා. අන්න අකුසලයක් එළියට ආවා. හරිද? අන්න බලන්න අකුසලයක් එළියට ආපු තැන ඔබ කුසලයකට පරිවර්තනය කළා. හ්ම්. කල මේ විදිහට අනිත් පැත්තට. අන්න අකුසලයට වැඩෙන්න බැරි වුණා දැන් නේ. එතනම කුසලයේ දුරු වුණා. දුරු වුණා දැන් වැඩිච්ච කුසලයේ තියෙනවා නේද? ඒ කුසලයේ ඔබ තව තව තුරටත් වඩා ගන්න. අනේ මේ ධර්මයේ මට ස්පර්ශ වෙච්ච නිසා නේද මට මේක අහුවෙන්නේ. ඈ මේ ධර්මයේ ආශ්චර්යය ඔබ දකිනවා. බුදු පියාණන් වහන්සේගේ අප්‍රමාණ සද්ධාවක් ඔබට වැඩෙනකොට අන්න බලන්න අර මේ අර නැగిලා ආපු අකුසල ධර්මයේ යටපත් ඒක එතනම සිඳිලා ගියා නොයිපදිච්ච කුසල ධර්මයක් වඩා ගන්න. අකුසලයේ තුලින් කුසලයක් ගන්න කුසලයක් වඩා ගන්න ඔබ දක්ෂ වෙනවා. හ්ම්. හිතන්නවත් පුළුවන්. හ්ම්. ඔබට අනවන මේකේ පුදුම ගැඹුරක්. ඒ කියන්නේ අර නැగిලාවේ මොකද්ද? අකුසලයක් නැగిලාවේ. නේ? අකුසල් සිතුවිල්ලක් නැగిලා එනකොටම ඔබ ඒක දැක්කා. දැකපු දැනුම කුසලයකටපත්. කුසලයකට පරිවර්තන. අනවන ඔබ දක්ෂයෙක් වෙනවා අකුසලයේ තුලින් කුසලයේ මතු කරන්න. හ්ම්. ඒ මතු කරපු කුසලයේ තවදුරටත් වැඩි දියුණු කරන්න. හ්ම් හ්ම්. සද්ධාවත් එක්ක. අන්න බලන්න සද්ධාව වැඩි වෙනවා කියන්නේ වීරිය වැඩි වෙනවා. අන්න බලන්න සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. ඒ කියන්නේ සද්ධාව කියන හේතුවෙන් වීරිය කියන ඵලය හැදෙනවා. ඒ ඵලය නැවතත් හේතුවක් බවට පත් වෙලා සතිය ගොඩ නැගෙනවා. ඒ සතිය ගොඩ නැගෙනකොට ඒක ඒ හේතුව ඵලයක් බවට ඒ ඵලයේ හේතුවක් බවට පත් වෙලා සමාධිය ගොඩ නැගෙනවා. ඒ සමාධිය නැවතත් ඵලයක් බවට පත් ඒ ඵලය නැවතත් හේතුවක් බවට පත් වෙලා ආනබන් ප්‍රඥාව දීලා ආන්න දුවලා නෙමෙයි හේතු ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍ය ඔක්කොම ටික. ආන්න බලන්න. ඒකෝට බලන්න. හේතු නිසා ඒ කියන්නේ මේ මේ හැම එකකින්ම හේතුඵල ඵල හේතු හැටියට මේක ගොඩ නැගෙනලු ඔබට ඔතන ආන්න බලන්න. එතකොට ඔබ මොකද වෙන්නේ? අන්න බලන්න. දැන් ඔබට අකුසලයක් එන්න තියෙන අවස්ථාව එන්න එන්න අඩු වෙනවා. අර නොයිපදිච්ච අකුසල් ධර්ම වලට එන්න අවස්ථාවක් නැහැ. ඇයි ඔබ දක්ෂයෙක් එන තැනදීම අල්ලන්නේ. ඒක හරියට දැන් ඔබගේ වත්තේ තියනවා කියලා හිතන හුඹහක් ඔව්. ඔය හුඟහේ නයි ඉන්නවා. හ්ම්. වත්ත වටේම දැන් නයි යනවා. නයි පැටව. හ්ම්. දැන් ඔබ මෙච්චර කාලයක් කරේ වත්ත වටේම ගිහිල්ලා නයි පැටව අල්ලපු එක. අල්ලන එක. ඔව්. ඒ වෙහෙද නැද්ද ඔබ? වෙහෙසයි. දැන් ඔබ මොකද්ද කරන්නේ? ඔබට ප්‍රඥාව ආපු තැන ඔබ ඉන්න හොඳ. දැන් නයි පැටව වෙන්න ඕනේ කොහෙන්ද? එනවනම් හොඹ හැඉඳලා. කටින් නේද? හොඹස් කටිනවා. ඔබ කට ගාවම ඉන්නවා. එන්නේ එන එක අල්ල ගන්න. දැන් ඔබට වත්වලට ඉදවන්න ඕනේ. ඕනේ. අන්න ඒ වගේ දැන් ඔය කිව්වේ එක. තේරුණාද? තේරුණාද ඔබට ඒක? ඔබ උමේ මුණග මුණට ඉන්න මුණ ගාව ඉන්නවා. කට ගාව ඉඳලා එන එන එක අල්ල ගන්නවා. දැන් ඔබ බලන්න වෙහෙස නැහැ. අන්න බලන්න වෑයම් නොකරමින්ද පිහිටා නොසිටමින්ද ඕක තරමින්. අන්න ප්‍රඥාව ආපු තැන ඔන්න ඕකයි වෙන්නේ. ඒක දකින්න ප්‍රඥාවෙන්. දැක්කද වැඩි. ආ. ඉතින් කවමනාද උනේ? කියන්න බලන්න. ඉතින් අනේ ඔබට ඔබට තේරුණාද මේ කිව්ව ටික? තේරෙනවා. අනේ ඔබට වැටේ. මොකද මට ඒක ගොඩක් දවසක ඉඳලා විසඳ ගන්න ඕන වෙලා තිබ්බ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අර අපි දැනි දැනි ද්වේෂයක් එනවනේ. අන්න හරි. එතකොට ඒක කොහොමද දකින්න ඕනේ? ඒක නාටක ක්‍රෑම් කරන්න තියෙන මොකද්ද කියලා දැන් මට තේරුණා ඒක. හරි එතකොට බලන්න මේ හිතේ ස්වභාවය මොකද්ද? තිත්තයක් හැමතිස්සෙම පෙන්වන්නේ. ඒක තමයි විඥාන මායාව කියන්නේ. සැපත් පෙන්වනවා එකම දෙයට දෙකක් පෙන්වනවා. එකම දෙයට දෙකක් මෙයා පෙන්වනවා දෙපැත්තකට දාලා. ඒ තුල තමයි බලාපොරොත්තු කියන එක එන්නේ ඔබට. ආ මේ තුලමයි ඔබට බලාපොරොත්තු කියන්නේ. අන්න බලන්න. මෙයා දෙකක් පෙන්වනවා. ඔව් දැන් අපි සාමාන්‍ය ලෝකේ දේවල් කරගෙන යනකොට ඉතින් යම් යම් දේවල් වල පොඩි දේව කියන්නේ බලාපොරොත්තු කියලා අනුන්ට කතා කරන්නේ වෙන කෙනෙක්ගේ යහපත වෙනුවෙන් අපි සමහරලාට අපිට දැන් දැන් තේරිලත් මේ තේරුමන්නේ දේවල් කියන්නේ කියලා එහෙම කියන්න වෙනවා. ඒ වගේ දේවල් වෙනවනේ මහත්. ඔව් ඒක මෙහෙමයි. ඔබට පුළුවන් එක කණ්ණාඩි ඉදිරි පිටට ගිහිල්ලා කොණ්ඩේ පීරන්න. ඔව්. හැබැයි මේක බොරුවක්, මේකේ රූපේ මගේ රූපේ නෑ, මේක බොරුවක්, මේ ඔක්කොම මේකයි කියලා කණ්ණාඩි බිනින්න යන්න ඕනේ. <laughs> ඇහුන්නේ නැහැ. ඒ කියන්නේ බින්දින්නේ නැහැ. බින්දින්න ඕනේ නැහැ නේද කන්නාඩිය? කොණ්ඩේ වීරගෙන. ඕක කොහොම තියලා යන්න පුළුවන් නේද? හෙටත් ඇවිල්ලා කොණ්ඩේ වීරන. ඔව්. ආ පවුඩර් දාන්න ඔක්කොම ටික කරගන්න පුළුවන් නේද? ප්‍රශ්නයක් නැහැ. ආ දැන් ඔබට දෙන අන්න අවබෝධයෙන් ලෝකේ පරිහරණය කරන්න. ඔබට ඕක නවත්තන්න පුළුවන්ද? ඔය වෙනදී. බෑ ඒක එහෙම වෙන්නේ. ඇයි බැරි? ඒක ඔබ නෙමෙයි කරන්නේ. ඒක ඔබට අයිති ගන්න මේ වෙනත් කීවලියක් තියෙනවා මෙතන. ක්‍රියාවලිය ධර්ම ක්‍රියාවලිය දිහා ඔබ බලන් ඉන්නවා ප්‍රඥාව. ඔබ ඒ විඥානේ ඔබ ඒ විඥානේත් නෑ. ඔබ ඔය ඇහිත් නෑ, කනිත් නෑ, නහයත් නෑ, දිවෙත් නෑ, කයෙත් නෑ, මනෙත් නෑ. ඒ කියන්නේ ඔබ ඔය පංච උපාදානස්කන්ධය තුලත් නෑ. නෑ. ඔක්කොගෙම වයින් වෙලා. ඕක දකින්නේ එතනින් අයින් වෙච්ච කෙනෙක්. හ්ම්. ඒ ඔක්කොම කාටදයි තියෙන්නේ මායයට. හ්ම්. එතනින් අයින් වෙච්ච කෙනාට තමයි ওই ටික පේන්නේ මොකම. එහෙනම් ඕක පේන කෙනා ඒකකවත් නැහැ. ඇහි ඇහිත් නැහැ රූපෙත් නැහැ. කනෙත් නැහැ සද්දෙත් නැහැ. දිවෙත් නැහැ රසෙත් නැහැ. අන්න ඔය එකකවත් එයා පිහිටලා නැහැ. හ්ම්. ආ. එහෙනම් දැන් මොකද වෙන්නේ? පටිච්චිත විඤ්ඤා සසර අහෝසි. ආන්න. මේ විඤ්ඤාණයට පිහිටන්න දෙන්න. අන්න අපටිච්චිත විඤ්ඤාණ. මේකට පිහිටන්න තැනක් නැති වෙනවා. ආ. එතකොට මොකද වෙන්නේ? අන්න බලන්න දැන් ඔන්න ඔබ ඕක දකින්න දකින්න මොකද වෙන්නේ? ඔබ මෙච්චර කාලයක් ගැටි ඇලිච්ච, ගැටිච්ච, රැවටිච්ච ටිකට ටිකෙන් ටික ටික ටික ටික මිදෙන. එකපාර වෙන්නේ නැහැ මේ කතන්දරේ. ඔක මුලින් කල්යාණ මිත්‍රයා කිව්වට ඔබට එක මොහොතක අයික එහෙමමයි කියලා ඔබට තේරෙන්න ගන්නවා. සැකයක් නැහැ. අන්න එතන තමයි සම්මා දිට්ඨියට එන්නේ. සක්කාය දිට්ඨිය දුර වෙනවා. සම්මා දිට්ඨියට එන තැනදී අන්න බලන්න සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන තුනම කැඩිලා යනවා. සංයෝජන ධර්ම තුනක්. එහෙනම් කලියුත්ත මොකක්ද කියන එක ඔබ දන්නවා දැන්. නේ? මේකමයි කරන්න තියෙන්නේ. මේක දිහ මෙන්න මේ විදිහටමයි විදර්ශනාව යන්න ඕනේ කියන තැනට ඔබ එනකොට අන්න ඕක යන්න යන්න යන්න යන්න. අන්න බලන්න ආශීවිතාය, භාවිතාය, බහුලිකතාය. දැන් ඔබ මොකද කරන්නේ? යෝනිසෝ මනසිකාරයේ ධම්මානුගම ප්‍රතිපදාවට ඔබ එනවා. ඔබ උතන්ට එනකොට ඔබ ඔබ ඔබ දැන් කාවත් දිහා බලන්නේ ඔබ දිහාමයි බලන්නේ. ඔබට වෙන කාවත් දිහා බලන්න අවශ්‍යතාවයක් නැහැ නේ. ඔබ දකිනවනේ මේක හිතේ කතන්දරයක් කියන්නේ. ඔව් හැබැයි ලෝකයක් පරිහරණය කරනවා ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ මෙන්න මේ මෙන්න මේ චින්තන චින්තන මේ විපර්යාසය තුල ඔබ යන්නේ ආපස්සට පටිසෝතගාමී ගමන තේරුණාද අන්න යනකොට බලන්න ඔබ රැවටෙ රැවටෙන ප්‍රමාණය අඩු වෙනවා රැවටෙන ප්‍රමාණය අඩු වෙනකොට ඒ ප්‍රමාණයටම ඇලෙන ගැටෙන දෙක අඩු වෙනවා ඒ කියන්නේ රැවටෙනවා කියන තැන මුලා මුලා කියන තැන මෝහය මෝහය සිඳෙනකොට මොකද වෙන්නේ රාගයක් සිඳෙනවා දේශයක් සිඳෙනවා සම්ප්‍රයුක්තවම මේ දෙක වෙනවා. ද්වේෂයේ සිඳෙනවා නම් ඒත් සම්ප්‍රයුක්තව අනිත් පැත්තට රාගයත් සිඳෙනවා, මෝහයත් සිඳෙනවා. රාගය මිදෙනවා නම් රාගය සිඳෙනවා නම් ඒක සම්ප්‍රයුක්තව ද්වේෂයත් සිඳෙනවා, මෝහයත් සිඳෙනවා. තේරුණාද? ආ, ඒක කොයි පැත්තෙන් ආව? ඇයි? ඔය මොකක් වුණත් මොකද්ද මොකද්ද මොකද්ද ඔබ අවබෝධ කරන්නේ? අවිද්‍යාවෙන් ඔබ මිදෙනවා. ගහන්නේ අවිද්‍යාවට ගහන්න ගහන්න නොරැවටීමට එන්නේ. නොරැවටීමට එන්නේ නැහැ ඇලෙන ගැටෙන දෙකෙන් මිදෙනවා කියන්නේ රාග දේශ වලින් මිදෙනවා. එතකොට බලන්න එහෙනම් ඔබ ඉන්නේ නොරැවටීම තුල. අන්න එතනදී අන්න බලන්න ඒ ප්‍රමාණයට ඔබ දන්නේම නැහැ. ඒ ප්‍රමාණයට ඔබට අතහැරියා. ඒ මේ අල්ලංගිය ලෝකේ ඒ ප්‍රමාණයට අතහැරියා. කියන්නේ ඔබ අතහැරියද කවදාකවත්? අතහැරියේ. එන එක උනේ කොහොමද? අන්න බලන්න අර අනුශය මට්ටමේ තියෙන ඒවා අන්නබාන සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ඉන්ද්‍රිය බල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් වෙලා තියෙනවා මෙතන. ඔබ හතේ ඔබ ඔබ එක කරේ නෑනේ. අන්න දැක්කද? ඒ ප්‍රමාණයට ඔබ දන්නෙත් නෑ ඔබට ඒ ඒ ඒ ඒ ප්‍රමාණයට ඔබ ඇලෙන ගැටෙන ඒවා මිදිලා. ඒක උනේ කොහොමද කියලා ඔබ බලනකොට ඔබට පේනවා අර ඇතුලේ ඔබ නොදන් ඔබ නොදැක්කපු තැන් ටික අන්න අර සද්ධා විදි සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය බල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් ඒ මට්ටම් වලට යුද්ධයක් තිබිලා තියෙනවා. ඔබ යුද්ධ දිහා බලන් ඉන්න ඕනේ. තේරුණාද? ආ ඒගොල්ලෝ ආයුධ ටික අරගෙන ඒගොල්ලෝ වැඩි දෙනවා. ආනවන මේක ඇතුළේ ඒක ඔබට අපිට කවදාකවත් දකින්න බෑ ওই අනුශේ මට්ටම. එන ඔබට ඔබට පේනවා එන්න එන සිතුවිලි වල දුර අඩු වෙනවා. හ්ම්. ප්‍රඥාව අවදි වෙනවා. ප්‍රඥා. ඒ කියන්නේ අඳුර දුරු වෙනවා. ආලෝකයේ පැත්ත වැඩි වෙනවා. ඒකනේ පෙන්වන්නේ. හ්ම්. ඒ කියන්නේ චක්කු මුදපාදි ඥානං මුදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි එන්නේ විද්‍යාව පාරේ ආලෝක උදපාදි මම ආලෝකය වැඩි වෙන්නේ සිතේ ආලෝකය කියන තැන බලන්න වැඩි වෙනවා කියන්නේ ප්‍රඥාව දියුණුව ප්‍රඥාව දියුණු වෙන්න දියුණු වෙන්න ඔබ ඔබ ඇලෙන ගැටෙන දෙක අඩු වෙනවා අඩු වෙන්න අඩු වෙන්න මොකද වෙන්නේ ඔතන චලනය අඩු වෙනවා ওই සිතේ චලනය අඩු වෙනවා සිතේ චලනය අඩු වෙනවා කියන්නේ සුද්ධාස්තක චලිතය අඩු එන්නේ. සුද්ධාස්තක චලිතය අඩු වෙනකොට කම්පණය අඩු අකම්පිත පැත්තට යන්නේ දැන්. හරි නේද? ආර්ථවල. එතකොට බලන්න ඇස් ඇරගෙන සමාධි මට්ටමක් වෙනවා. භාවනා කරලා නෙමෙයි. ඒ මට්ටම අර බලන්න ඕකට ඕ දැන් ඔහොම ඔහොම වෙන්න වෙන්න ඔබ ඇස් ඇරගෙන ඔබ වැඩ මේ වෙනවා දේවල්. හැබැයි ඔබ එකකටවත් ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නේ. ඔබට වෙන්දර සිතුවිලි 20000ක් දවසකට ආවනම් මේක 18000ක් 15000ක් 12000ක් 10000ක් 8000ක් 5000ක් 3000 2000 1000 ආන මෙන්න මේ වගේ ටික ටික ටික මොකද වෙන්නේ එන්නේ නඩුලයි ඔබ ලෝකෙත් එක්ක අල්ලන් යන්නේ ඔබ ඇහැට විවේක දෙනවා ඔබ කනට විවේකයක් දෙනවා කවදාවත් ජීවිතේ දුන්නේ නැහැ ඔබ ඔවට විවේක ඔබට විවේක දෙනවා රහයට විවේකයක් දෙනවා දිවට විවේකයක් දෙනවා කයට විවේකයක් දෙනවා හිතට විවේකයක් දෙනවා විවේක නිසිතස්ස අන්න බලන්න විවේක නිතිසස්ස වෙනකොට මොකද වෙන්නේ විරාග නිතිසස්ස වෙනවා ඔබ ඇලෙන ඇලෙන ප්‍රමාණය ඔබ ලෝකයේත් කල්ලන් යන එක අඩු වෙනවා මේක දැනෙනවා හොඳට ඔබට අතුලාන්තයට දැන් මේ වචන නෙමෙයි අතුලාන්තයට දැනෙනවා මේක අන්න බලන්න විරාග නිතිසස්ස වෙනවා නිරෝධ නිතිසස්ස වෙනවා අර බලන්න ආර්ය ශ්‍රාන්ති මෙట్లా යන වැඩිලා යන ගමන අන්න සිද්ධ වෙනවා. ඔස්සක පරිණාම. ඒ ගමන වලට යනවා. එතකොට බලන්න ඔබට අන්න එතනදී ඔබට අතුලාන්තයට දැනීමක් තියෙනවා. සමහරක් වෙලාවට අන්න බලන්න ඔන්න ඔතන චලිතය අඩු වෙනකොට දැන් බලන්න ආස්වාස ප්‍රාස්වාසයේ කොයි වගේ මට්ටමක් වෙයිද ඔබට හිතෙන්නේ? එහෙමීට මේ වේගය අඩු වෙනවා. අඩු වෙනවා. සමහරක් වෙලාවට ඔබට අල්ලලා බලන්න වෙනවා මේක වැඩ කරනවාද කියලා මැෂින්. දුවන්නේ දුවන්නේ නැහැ වගේ තීරෙන්නේ. එච්චරට අඩු වෙනවා. එච්චරට අඩු වෙනවා. එතකොට අන්නේ ඒ මට්ටමේදී මොකද්ද වෙන්නේ? සමාධි මට්ටමක් තියෙන සතිය පිහිටනවා. සමාධි මට්ටම කැස් ඇරගෙන. ඔබට තේරෙන්නේ. හ්ම් අලවන ප්‍රඥාව ඒ මොහොතේ උඩ සෑහෙන දියුණු මට්ටමක්. එහෙනම් බලන්න මේක ඒක නැති වෙන්නේ නැහැ. ඒක ඒක කවදාක් ඒක හැම මොහොතකම පවතින ඔබත් එක්ක. ඒක නැති වෙන්නේ නැහැ උට. එහෙනම් ඔබට පේනවා මේ ධර්මයේ අවබෝධය තුල ඔබට ලැබිලා තියෙන තෑග්ග. හ්ම්. <laughs> මොකද්ද කියලා. තේරුණා? ලෝකයේ ගිනි අරගෙන දුවන මිනිස්සු. ඔබ සිසිලසින් ඉන්නේ. ඔබ ලෝකේ පරිහරණය කරන බොහොම සිසිලසින්. ඔබට මේකේ තරංගයක්. තරංගයේ තියෙනකන් තමයි ඔක්කොම කතන්දරේ. තරංගයේ තියෙන්නේ මමත්වයේ තියෙනකන්. එහෙනම් දැන් ඇතුලේ මොකද්ද දිය වෙලා කියලා තියෙන්නේ? මමත්වයේ නේද? මමත්වයේ දිය වෙලා. මමත්වයේ මමත්වේදී වෙනවා. ඉතින් ඔබට ওই ටික තේරුණාද? හරි වටිනවා. හරි. තාම මොනවද ඔබට දැනගන්න ඕනේ? මෙන්න මේ වගේ කතා කරනකොට තමයි දැන් අපිට මේ ගොඩාක් දෙනෙක් එක්ක සාකච්ඡාවකදී අපිට බෑනේ මෙහෙම යන්න. එහෙමයි. එතකොට බලන්න මේ විදිහට යනවා කියන්නේ මොකද්ද? ඔබ යෝනිසෝ මනසිකාරයට යොමු වෙනවා. මම අපේ ගෲප් වලට දානවා පොඩි පොඩි පින්තූර. ඒ දාන්නේ මොකටවත් නෙමෙයි. මොකටද දන්න දාන්නේ? ඒගොල්ලන්ට ඒක තුලින් මේ ධර්මීය එළියට ගන්න. තමන්ව අවදි කරන්න. මම දැක්කේ නෑ අවදි වෙනවා. හැබැයි මම මේක දුන්න බොහොම මේ මේකෙන් පිට ඉන්න ගොඩක් දිනෙට. ඒගොල්ලෝ අවදි කරගන්න. අන්න අවදි ඒගොල්ලන් ඒගොල්ලන් දැනගත් දැක්කා ගාන හදන්න ගියාමයි අමාරුයි වැටෙන්නේ කියලා. ඒ අහන් ඉන්න උල උගන්නන ගමන් ටීචර් ගානක් දෙනවා හදන්න කියලා ගුරුවරයා. හදන්න ගියාම නේද ප්‍රායෝගිකව දැනට එන්නේ. තාම මේ ගාන හදන්න ඕනේ නේද? හැබැයි කාය ගාන හදන්නේ. තමන්ගේ ගාන හදන බව දන්නේ කවුරුත් කා. ඉතින් එතකම් මොකද වෙන්නේ? ඒගොල්ලෝ ඔන්න ඔය කියන දැනුවි හිර වෙනවා. මේ දැනුවි හිර වෙලා වැඩක් නැහැ. තමන් විවර වෙන්න ඕනේ. තමන් ලෝකේ දකින්න ඕනේ ප්‍රඥා ඇහින්. නිසා මේ මායාවගේ ඇහින් නෙමෙයි. එහෙනම් ওই පින්තූරය ඇතුලේ ලොකු කතාවක් තියෙනවා. හැම පින්තූරයක් ඇතුලේම ලොකු කතාවක් තියෙනවා. ඔන්න ওই පින්තූරේ කතාව ලියන කෙනාට මේ ඇහැ අරපු තැන මේ ලෝකේ කතාව ලියා ගන්න පුළුවන්. මොකද එයාට මේ ධර්මය එනවා ගලාගෙන. අන්න මේකයි. ඉතින් මම ඒකයි ওই පින්තූර ටිකක් දාලා කියන්නේ ඔබට මේක බලන්න මේක බලන්න මේක බලන්න මේක බලන්න. ඒ බලන්න කියලා කියන්නේ ඇතුළ අවදි කරන්න කියන එකයි. ඒ ඇතුළ අවදි වෙන්නේ ඔන්නෝම බලනකොට. හරියට අර පොඩි ළමයෙක් අර එකපාරම නැගිටින්න පුළුවන්ද බෑනේ. එහෙනම් ඔබ අවදි වෙන්න ඕනේ අන්න මේ විදිහට. ඉස්සල්ලාම ඔබගේ ඇතුළාන්තයේ මේ ධර්මය ධර්මයයි ඔබයි දෙන්නෙක් නෙමෙයි එකක් කියන දැනට එන්න ඕනේ. මේ දෙක දෙකක් කරගත්ත අය තමයි ධර්මයේ හොයාගෙන ගිහිල්ලා ධර්මයේ නිවන් දකින්න කෙනෙක් ඉන්නේ. කවදාක වෙන්නේ අනාතයි. ඒක නෙමෙයි වෙන්න ඕනේ. ධර්මයයි ජීවිතයයි දෙකක් නෙමෙයි එකක් කියලා දැනෙන්න අන්න එතන තමයි අරිය පරිශ්‍රණය තියෙන්නේ. එහෙනම් ඒක අවදි වෙන්න නම් අන්න අර වගේ පොඩි පොඩි තැන් වලින් එන්න ඕනි ඉස්සල්ලා. දෙහාගේ යන්න එතන තියෙන යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම ප්‍රතිපදාව. යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම ඔන්නෝකේ තුල විමර්ශනීය කරන කෙනාට තමයි මේ ධර්මයේ ගලාගෙන ඉන්න ගන්නේ. අන්න එයා තමයි ගාන හදන්නේ හරියට. හ්ම්. ඔබේ ගාන මට හදන්න බෑනේ. ඔබ හදාගන්න බෑ. data ටික තියෙන්නේ ඔබ ගාව. එන ඔබ ගාන හදන්න පුරුදු වෙන්න ඕනේ. කොහොමද පුරුදු වෙන්නේ? ඔන්න වගේ පොඩ පොඩ පොඩ පොඩ පොඩ ඔබ යෝනිසෝ මනසිකාරයට යොමු වෙනවා. මේ දකින්න දකින්න දේ දකින්න දේ ගැන ඇහෙන දේ ගැන ඔබ විමර්ශනය කරනවා. හ්ම්. ආ මේ විමර්ශනය කියන්නෙම ඔබ ඔබමයි දකින්න. ඔබ ඔබ ඇයි පොට ඔබට පේනවා නේද ඔබට කවුරුත් මේ ලෝකේ හම් වෙලා නැතිව. එහෙනම් ඔබ ඔබමයි හඳුනගන්නේ. මොහොතක් මොහොතක් පාසා ඔබ ඔබව හඳුනගන්න. අන්න ඒක තමයි කරන්නේ. ඒක තමයි හරිය පරිශ්‍රය. හ්ම්. ඒක කරන්න කරන්න කරන්න තමයි ඔබට මේ ධර්මයේ ගලාගෙන ඉන්නේ. අන්න ධර්මයේ ගලාගෙන යනකොට ඔබට දැනෙන සුවය වචන ඔබට කවදාකවත් දැනෙලා නැහැ. ඒ කියන්නේ පෙර නොතිබී හටගන්න මොහොතක පුබ්බේ අනුනුස්සයේතු ධම්මේසු. පෙර නොයසූ දහමක් ඔබට ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වීම තුල අන්න ඒ ප්‍රමාණයට ඔබ දැනගන්නවා. ඒ ප්‍රමාණයට ඔබ අවබෝධ කරගන්නවා. ඒ ප්‍රමාණයට ඔබ නිවෙනවා. තේරුණාද? මේක එහෙම වෙන්න ඕන එක නිසා ජීවිත කාලෙම බනහන එකක් නෙමෙයි. මේක ඔබ තුලින් ඔබ ගලපගෙන එළියට ගන්න ඕන එකක් ඇදලා. ඔය ඇතුලේ ඉන්න කැත සතාව හරියට බලන්න ඕනේ. දකින්න. දැක්ක දැන් ඔබ දැක්කා නේද ඇතුළේ ඉන්න කැත සතාගේ පොඩ්ඩක් <laughs> දාන්න දැක්කද <laughs> එහෙනම් ඔබට මේ ලෝකේ කවුරුකක් දැන් වැරද්දක් කළා තියුණා නැහැ කිසි කෙනෙක් ඔබට වැරද්දක් කළේ නැහැ එහෙනම් ඔබට එනවා නේද ආත්මේ පැත්තෙන් සංමේක කිසි මේ ලෝකේ කිසි කෙනෙක් කිසිම වැරද්දක් කළා නැති බව මගෙන් තමයි ලෝකෙට වැරද්දක් වෙලා තියෙන්නේ ඇයි ඔබට ගැටිලා යනවා කියන්නේ ඔබෙන්නේ ලෝකෙට වැරද්දක් වෙන්නේ ඔබේ මුලාව තුල අන්න බලන්න. එහෙනම් කිසි කෙනෙක් ඔබට වැරද්දක් කළා නැත්තම් මේ මුළු ලෝකයේම ඉන්න සියලු දෙනා ගැන ඔබට මොකද සතර ලක්ම විහරණය. ඔන්න ගමන ඔන්න ඕක තමයි වරුව. හ්ම්. කටර ගොඩ වෙච්ච කෙනාට තමයි මේක තීරුව. අන්න උතන්ට එන්න ඕන. සතර බ්‍රහ්ම විහරණේ පිහිටනවා. දැන් කිසි කෙනෙක් මට වැරද්දක් කළා නැහැ කියලා. ඉතින් හොඳයි. මම ඔබගේ ගැටලු ටික විසඳුණාද? ආ ඔව් ගොඩක් යෝනිසෝ මනසිකාරය ගැන තවත් පොඩ්ඩක් පුළුවන් නම් කරදරයක් නැත්තම් කියන්න. යෝනිසෝ මනසිකාරය හරි. ඔබට ඔබ දැක්කද අර සමනලයයි මලයි කියන පින්තූරේ? නෑ නෑ මම අර ධම්මාරණ කියන එකේ තමයි ඉන්නේ මං හිතන්නේ. ඔව්. ඒකේ මම දැක්කේ නැහැ පින්තූරයක් මම. දැම්මනේ ඊයේ. අදද කොහෙද දැම්මනේ ඊයේද කොහෙද? ඉනවන් පොඩ්ඩක් ඉන්න. ඉන්න. මට මතකයි මම එහෙම එකක් දැම්මා ඊයේ මේ කට්ටියටම ආ දැම්මා. ඔබ දුටුව කුඩයක් විවර කරපු මහා දහම් ගඟුලක්. ඔබට පුළුවන් මේ රූපය ඔස්සේ එවැනි දහම් ගඟුලක් මතු කරන්න උත්සාහ කරන්න. තෙරුවන් සරණයි කියන මම ඊ දාලා තියෙනවා සමනලේ මලක පැණි පුරා බොනවා. සම්මාදිට්ඨි ධම්මාරණ කියන කේද මහත්මයා. ආ ඔබ ඉන්නේ ඒකද? හරි මම ඒකට දාන්න. මම ඒකට දැම්මේ නෑ. මම දැම්මේ මේ අනිත් එකට දැම්මේ. හරි. මම මේකට දාන්න. මේකට දැම්මහම මම ඔබට මේක ඉවන්නම්. හා. හැබැයි මට ඔබගේ මේ හරි මම මේක සම්මා දිට්ඨියකට දානවා. සමනලේ මලක පැණි උරා පොන එකක්. හ්ම්. එනේ මේක. ඔබට ඕන දැන් ඕන නම් ඒක කියන්න පුළුවන්. හැබැයි ඒක ඔබේ චිත්‍රය දැක්කනම් තමයි හොඳ. මේ දැන් දැන් ඔබතුමා දාන්න පුළුවන් නේද ඒකට? අම සම්මාදිටියකට දාන්නම් දැන්. හරිද? ඔබ බලන්න මේක මේ අනිත්යට මේක මේ මොකද නම් මෙතන තමයි ධර්මයේ තියෙන්නේ. මේ ඔන්න ඔය ඔය ඔන්න ඕවා විවර්ෂණය කරන කෙනාට තමයි මේක මතුවලා එන්නේ එළියට. අන්න එයා දකිනවා ඊට පස්සේ තමන්ව විමර්ශනය කරන්න ඕන රහස. කොහොමද කියලා. තේරුණාද? අන්න ඒක අර මම ඉන්න සම්මාදිට්ඨි ධර්මාර ධර්මාර සම්මාදිට්ඨි අර මත අර බුදුමත. ඔබට දැන් දකින්න පුළුවන් මේක. හරිද? මෙන්න මේ වගේ උදාහරණ අරගෙන ජීවිතෙත් එක්ක දකින්න. එහෙම නැත්නම් ඔබ උදේට ඔබ ඕනම වෙලාවක මේ දැන් දැන් ඇහැ පියාගෙන ඇහැ අරින මොහොතේ දකින්න දර්ශනය ඇති ඔබට. ওই කතන්දරේට. හ්ම්. ඔන්න ඕක තුල මේ මොහොතේ ඔබට ලෝකයේ ඔන්න ඔතන විමර්ශනය කරන්න පුළුවන්. අන්න ඒක නිති මේ මේ මොහොතට මොහොතට එන එන තැනදී ඔබ විමර්ශනය කරනවා. ඔතනට එකපාරම එන්න ටිකක් අමාරුයි. ඒකයි මම කිව්වේ ඔබ ওই පින්තූරයක් දෙන පොන්න ඕක ඇතුලෙන් ඔබ මේක විමර්ශනය කරන්න ගන්නවා. ගන්නකොට ඔබට මේකේ මහා දහම් ගඟුලක් මතුවෙන්න ගන්නවා. මහා දහම් ගඟුල. ඔබ එක එක විදිහට මේක බලනවා. ධාතු පරයයෙන් බලනවා, ආයතන පබ්බයෙන් බලනවා. ඈ ඔබ එක එක විදිහට මේක දිහා බලනකොට ඔබට මේකේ තියෙනවා වෙන වෙන විදියකට වෙන්ද දැකපො නැති එකක් දකින්න ගන්නවා මේක ඇතුලේ. අන්න එතන ප්‍රඥා ප්‍රඥා හැවිවර වෙන්නේ. තේරුණාද? ඔබ මේකේ ඔබ නොදැකපු කතාවක් දකිනවා. ඒ වැඩි ඕනේ ඔබේ හුස්ම රැල්ල දිහා බලන්න. මේ දැන් වැටෙන හුස්ම රැල්ලත් එක දකින්නකෝ. ඔබට මේ දැන් වැටෙන හුස්ම රැල්ලත් එක දකින්න පුළුවන් දෙයක් තියෙනවා. මහා ගැඹුරු තැනක්. ඈ බලන්න ඔබට මේ වෙලාවේ හුස්ම වැටුනේ නැත්තම් ඔබ ඔව් මැරිද? එහෙමයි. එන ආයතන හයේ කතන්දරයක් තියෙනවද දැන්? අන්න බලන්නකො. එහෙනම් ඔබ ඉපදුනා කිව්ව තැන මොකද උනේ හුස්ම රැල්ලක් ආපු එක නේද උතන්ට? හ්ම්. ඔබ මැරෙනවා කියන තැන මොකද ඉන්නේ හුස්ම රැල්ල නැවතිච්ච එක නේද? ඔව්. එහෙනම් ජීවිතය කියලා දෙන්න තියෙන හුස්ම රැල්ලක් නේද? ඔච්චරයි. ඔව්. ආන්න බලන්න. දැන් බලන්නකො. ඔන්න බලන්නකො දැන් දැන් කතාව. එහෙනම් අවුරුදු ඔබ කොච්චර අද ජීවත් වෙන්නේ හුස්ම රැල්ලක් නේද ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා තියෙන්නේ ඒ වුණාට ඔබ දැක්කේ නෑ නේද ඔය හුස්ම රැල්ල කරපු විනාශය මොකද්ද කියන එක ඒක තමයි ඔය හුස්ම රැල්ලෙන් ඔබට ආයතන හයක් ගැටගස්සවල දුන්නා නේද ඔව් එන ඔබ දැක්කේ ඔය ආයතන හයේ මොකද්ද හැදුනේ රාග දේශ මොහත් එක්ක අවිද්‍යාව ඒ කියන්නේ මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලියන්නේ කෙලස් කෙලස් ගොඩක් නේද ගොඩ ගහගත්තේ ඔබ මේ මේ ධර්මයේ නොදකින්න කන අන්න බලන්න ඊළඟ ආස්වාසි ප්‍රාස්වාසි කියන්නේ මෙහෙනම් කෙලෙස් ගොඩක් කියලා ඔබ දැන් දකිනවනේ. එහෙනම් ඕනේ. එහෙනම් බලන්න ඕක ඉල්ලන කට්ටිය ඉල්ලනවා නේද? ගොඩක් අය. හ්ම්. හ්ම්. හුස්ම ගන්න අමාරු වෙනකොට ඉල්ලනවා නේද ඔක්සිජන් එහෙම. ඔව්. ඒ මොකටද ඉල්ලන්නේ? ජීවත් වෙන්න ආසයිනේ. මේක ඇදගෙන යනවා. අන්න දැක්කද දැක්කද ඔකට මේ කතා කරේ. එහෙනම් බාර ආස්වාද ප්‍රාස්වාද කියනකොට අන්ත දෙකක් නේද? ඒක තමයි මහත්තයා. ඒක අර සියුම් තැනනේ එතන අර අන්න බලන්න. අපි හිතන්නේ ඒක නැති වුණොත් අපිට ද්වේෂයක් එනවා මේ කෙනාගේ බැඳිලා තියෙනවා කියලා. ආ දැන් ඔබ බලන්න ඔබ දැන් ආස්වාස කරලා ඔක නවත්ත ගන්න පොඩ්ඩකට. හ්ම්. ඔබට ඉන්න පුළුවන්ද? ඉන්න බෑ. ඉන්න බෑ නේද? අන්න බලන්න. එහෙනම් මෙච්චර වෙලා සැපක් ඇටියට දැනිච්ච ආස්වාසේ දුකක් ඉන්න ගන්නවා නේද? සී අන්න. තවදුරටත් අල්ලන් ඉන්න බෑ කියන්නේ 100 100 සැපයක් 100 100ක දුකක් වෙලානේ. දැන් මොකක්ද වෙන්නේ? අන්න අන්න වටිනාකම් බිඳුවක් කියලා දැන් ආයි මේක අතාරින්න ඕනේ පොඩ්ඩක් නේ. එහෙනම් ප්‍රාසාදයක් වෙන්න ඕනේ. යන්න බලන්න. ප්‍රාසාදයක් පොඩ්ඩක් හරි වෙච්ච තැන මොකද සැපක් හම්බුණා නේද? හ්ම්. අයි ඒ ප්‍රමාණය මදි වෙන්නේ. මදි කියනකොටම දුක නේද එතන තියෙන්නේ. <laughs> ඒ ප්‍රමාණයටම දුක ඇවිල්ලා කියලා කියන්නේ වටිනාකමගේ විද්ව. එහෙනම් තව පොඩ්ඩක් අරින්න ඕනේ. අන්න තව පොඩ්ඩක් අරිනවා. ආන වනේන බලන්න ඔය ආස්වාස ප්‍රාස්වාස රැඩලක් ඇතුලේ මොකද්ද තියෙන්නේ? ආස්වාසය කියන්නේ කාන්තය, ප්‍රාස්වාසය කියන්නේ අනිත්‍යය. මැද මොකද්ද තියෙන්නේ? ඔක දැනගන්නේ මොකෙන්ද ඔක? විඥානින්නේ. ආස්වාද ප්‍රසවාස වෙනවා කිරාම බලන්න. ඕක ඇතුලේ ගැටෙන ලිහින ගැටි බලන්න කොහොමද හ්ම් හ්ම්. ඒකෝර බලන්න මේ මොහොතට ඔබට කයක් පනවන්න බැරි වුණොත්. හ්ම්. පුළුවන්ද ඇහෙන් පුළුවන්ද උතන ඔබට කයක් තියනවා කියලා පනවන්න. ඇහැ කියන ඇහැ කියනවාද උතන කයක් තියනවා කියලා. නෑ. ඇහැ කියන අන්න හරි. ඇහැ කන නාසය දිව කයින් පුළුවන් ද උතන කයක් පනවන්න. කය දන්නවද කයක් තියෙන බව? බෑ ඒක කණ්ණාඩි වගේ එකක්. කණ්ණාඩි වගේ. එහෙනම් හිත නේද කියන්නේ කයක් තියනවා කියලා. හිත. එහෙනම් හිත එළියට යන්න වෙනව නේද බලන්න කය ගැන. ඔව්. අන්න පේනව නේද කයක් පනවන්න බෑ කියලා එතන. හ්ම්. එහෙනම් ඔතන දැන් ඔය හිත හටගෙන තින්නේ ඔතන කයකද වෙන කයකද නැත්තම් කොහේද? දැන් ඔය ගැන හිතන හිත. මේ වෙලාවේ. වෙන. ඒක ඒක පනවන්න පුළුවන්ද කොහේද කියලා? හිත කොහෙද තියෙන්නේ කියලා පණවන්න බෑ. පණවන්න බෑනේ. ඇයි ඔය දැන් මෙච්චර කාලයක් ඉඳන් හිටියනේ මේ හිත දින කයේ කියලා. ඒතර දැන් කය හොයාගන්න බැරි වුණොත් හිත කොහෙද දැන් පණවන්නේ? තනක් පණවන්න පුළුවන් දවඩ. පණවන්න බැරි වෙනවා නේද? ඔව්. අන්න බලන්න. එතකොට බලන්න එහෙනම් දැන් ඔබ පොඩ්ඩක් S2 පියාගත්තොත් ඔබට මේ වෙලාවේ කයක් තියෙන බව දැනෙන්නේ ආස්වාද ප්‍රාස්වාදයේ නිසා නේද? ආස්වාද ප්‍රාස්වාදයේ නේද කයක් හැටියට ඔබට දැනෙන්නේ නේද? එහෙම. අන්න බලන්න. අහන්න බලන්න. එහෙනම් ඔබට මේ වෙලාවේ වෙන කයක් නැහැ නේද? ආස්වාද ප්‍රසවාසී විතරයි නේද කයක් හැටියට හම්බ වෙන්නේ. දෙයක් හැටියට දැනීමක් තියෙන්නේ. හොඳට බලන්න. අන්න බලන්න. ඒක දැනගන්නේ මොකෙන්ද? හිතෙන් නේද? හිතෙන් දැනගන්න. අන්න බලන්න. කාය අන්න බලන්න. ඔන්න උතන. අන්න බලන්න. සබ්බ කායම කියන්නේ දැන් මොකද? ආස්වාද ප්‍රසවාසී නේද? හ්ම්. වෙන කයක් තියනවද උතන දැන් පනවන්න ඔබට? නැහැ. අන්න බලන්න. සබ්බ කායම කියන්නේ ආස්වාද ප්‍රසවාස. එතකොට බලන්න ඒ කාය සංස්කාර ආශාසය ඇති වෙලා නිරුද්ධ වෙනවා. ප්‍රාශාසය ඇති වෙලා නිරුද්ධ වෙන එක දැනගන්නේ මොකද? චිත් සංස්කාර වලින්. හ්ම්. එන බලන්න කාය සංස්කාර චිත් සංස්කාර කියන එකනේ දැන් ඔතන තියෙන්නේ. ඔව්. එනමන් කාය සංස්කාර හට ගන්න බව දැනගන්නේ චිත් සංස්කාර වලින්. ඒ කාය සංස්කාර නිරුද්ධ වෙනකොට ඒ දැනගත් එක නිරුද්ධ වෙන්නේ නැහැ. ආස්වාදේ කියලා දැනගත් එක ආස්වාසිය නතර වෙනකොට ඉවර නැද්ද? ඉවර. දැන් ඊගාට ප්‍රාස්වාදේ කියලා එනවා. ප්‍රාස්වාද. ඒක ආස්වාසිය අනවන්න. මෙතන කාය සංස්කාර නිරුද්ධ වෙනකොට චිත් සංස්කාර නිරුද්ධ වෙනවා. ආය චිත් සංස්කාර කාය සංස්කාර හට ගන්නකොට ආය චිත් සංස්කාර හට ගන්නවා නේ. ආය කාය සංස්කාර නිරුද්ධ වෙනකොට චිත් සංස්කාර නිරුද්ධ වෙනවා. ආස්වාසය කියලා දැනගන්නේ හිතෙන්. ආස්වාසය නිරුද්ධ වෙනකොට ඒ හිතත් ඉවරයි. දැන් මොකක්ද තියෙන්නේ ප්‍රාස්වාසය? අනවන්න. අනවන්න කාය සංස්කාර විතර ඉන්නේ ප්‍රාස්වාසය. ප්‍රාස්වාසය. අනු ප්‍රාස්වාසය කියලා දැනගන්නේ හිතෙන්. අන්න බලන්න. ඒකයි නිරුද්ධ වෙනකොට ආය ආස්වාසය එනවා. ආන්න බලන්න. දැන් ඔබ දකින්නේ මොකද්ද? මේ ආස්වාස ප්‍රාස්වාස රැල්ලි උදේවය නෙවෙයි. උදේවය. අන්න බලන්න කයේ උදේවය. අනිත් පැත්ත ඔබ මේ හිතේ හිතේ උදේවය නේද? හිතේ උදේවය තමයි. ආ ඇයි ඒක දැනගත්තේ හිතින් අනවා. දැන් ඔබ ටික ටික ටික ටික අඩු වෙලා යනවා. එන්න එන්න සියුම් වෙනකොට සියුම් වෙනකොට සියුම් වෙනකොට ඔබට ආස්වාද ප්‍රාස්වාදයක් කියලා දැනින්න නැතුව යනවා. හරිද? ආස්වාද ප්‍රාස්වාදයේ එච්චරට සියුම්ම සියුම්ම සියුම්ම සියුම්ම සියුම්ම සියුම්ම සියුම්ම වෙලා යනකොට දැන් ඔබට ඔබ දැනින්නම නැති මොහොතක් આવොත් දැන් වෙන්නේ නැද්ද? ඒක හරියට මෙන්න මේ වගේ. ඔබට මේ වෙලාවේ ආස්වාද ප්‍රාස්වාදයේ වැටෙන නිසා නේද හිතක් හටගන්නේ. හ්ම්. ඒ හිත හටගත්ත නිසා නිසාද ඔබ නේද ඔබ දැනගන්නේ ආස්වාදي වෙනවා කියලා. ආස්වාද ප්‍රාස්වාදي වෙනවා කියලා. එහෙනම් බලන්න මේ ආස්වාද ප්‍රාස්වාදයේ හිතයි අතර තියෙන සම්බන්ධය ඔබට පේනවා. කොච්චර සියුම් තැනක්ද කියලා. ඒ කියන්නේ ඔය හැට ගන්න හැම හිතකටම මේ ආස්වාද ප්‍රසආසී බලපානවා නේද? ඔව්. ඒ කියන්නේ ආස්වාද ප්‍රසආසයක් වෙන්නේ නැත්නම් මේ වෙලාවේ හිතක් හට ගන්නවද උන්ට? හිතකුත් නැහැ. එහෙනම් ඔය මැරිලානේ. <laughs> අන්න වරන්න. දැන් ඔබ ජීවත් වෙනවා කියලා මේ වෙලාවේ ඔය ආස්වාදී වෙනවා කියලා දැනගන්න හිතින්. ඒ හිත ඒ හිත නැත්තම් මේ වෙලාවේ ආස්වාද ප්‍රසආසී වෙනවා කියලා දැනගන්න පුළුවන්. ඒත් දැනෙන්නේ නේද? හ්ම්. අනවන ආස්වාස ප්‍රාස්වාසය නිසා හිත හට ගන්නවා. ඒ හිත හට ගන්න නිසා නේද ආස්වාස ප්‍රාස්වාසයක් වෙන බව දැනගන්න ඉතින් පැත්තට. ඔව්. හරියට දැල්ලයි ආලෝකයයි වගේ. ඔව්. දැල්ල නිසාද ආලෝකය හටගන්නේ ආලෝකය නිසාද දැල්ලක් තියෙන බව හම්බ වෙන්නේ. දෙකම එකට බැඳිලා. අන්න ප්‍රත්‍ය ධර්ම දෙකක් නේද එකිනෙකට. අන්න ඔබට දැන් තේරෙනවද මේ මේ කතන්දරේ තියෙන ගැඹුර? හ්ම්. අන්න බලන්න. එහෙනම් එක මොහොතක ඔබට ආස්වාද ප්‍රාස්වාසය දැනෙන්නේ නැතුව ගියා කියන තැන. බලන්න එතන තියෙන කැටි මොකද්ද කියන්නේ? ආස්වාද ප්‍රාස්වාසය දැනෙන්නේ නැතුව යනවා. සිත සිතවිලි අන්න හරි. අන්න බලන්න. එතකොට ඔබට ආස්වාසය කියලා එකක් පනවන්න පුළුවන්. බෑ. ප්‍රාස්වාසය කියලා එකක් දැන පනවන්න පුළුවන්. ඒත් බෑ. අන්න මොහොතකට අවදිය වෙන තැනක් තියෙනවා නේද ඔබට මේ වෙලාවේ. කිසිම නිමිත්තක් ගන්න බැරි තැනක්. ඒතන මොකද්ද දැන් ඔබ දකින්නේ අනිමිත්ත සංඥා හරියටම හරි අනිච්ච සංඥා වැඩෙන තැන නේද ඔය තියෙන්නේ අන්න අනිමිත්ත සබහා දැක්කද දැක්කද එන ආස්වාස ප්‍රාස්වාස රැල්ලෙන් ඔබට පුළුවන් නේද මේ කතන්දරේ ඕන්නම් ගෙනියන්න දැන් එහෙමයි එහෙමයි හැබැයි මේ කියන්නේ ධ්‍යාන වඩන එකක් නෙමෙයි මේ පෙන්නන්නේ මොකද අර විදර්ශනාවෙන් උදේවය වඩා ගන්න හැටි හ්ම් හ්ම් දේවය වැඩිලා අන්න බලන්න මොහොතට අවදීට යනකොට වර්තමාන මොහොත දැන් නේද හටගන්නේ. එහෙනම් අතීත සංඥා ඉවරයි අනාගත සංඥා ඇවිල්ලා නැහැ. හරිනේ? එහෙනම් අතීතන්න වාගමිය නප්පටිකං කී අනාගතං යතිතීත පහිනත් අපච්චන්ත අනාගතං පච්චුප්පන්න යෝ ධම්මා තත්ත තත්ත විපස්සති කියන තැන නේද ඔය තියෙන්නේ. එහෙමයි. අන්න බලන්න. සියලු අත්යන්කින් අතහැරිච්ච තැන තමයි ඔය කියන්නේ. අන්න එතන තියෙනවා. අන්න එතන බලන්න එතන තියෙන්නේ අවබෝධය. ඒ අවබෝධය තුල වැඩෙන්නේ මොකද අනිච්ච සංඥා. හ්ම්. අනිච්ච සංඥා වැඩෙනවා. අනිච්ච සංඥා වැඩෙනවා කියන්නේ මොකද්ද? අනිමිත්ත සමාධිය. හ්ම්. අනිමිත සමාධිය වැඩෙනවා කියන්නේ අපනිහිත ශුන්්‍යත කියන මේ ඔක්කොම වැඩෙනවා. ඔතන. හ්ම්. ඔතන තියෙනවා සතර සතිපට්ඨාන. හ්ම්. ඔතන තියෙනවා මොකද? සතර රෝගිය. ඔතන සතර රෝගිය සතර රෝගිය තරණිය ඔතන. රෝග තරණිය ඔතන තියෙනවා. ඉතින් එහෙනම් අපිට මේ කැමරේ ඕනම තැනකින් මේ හොයන්න පුළුවන් නේ. දැන් බලන් යනවා. එහෙනම් පේනවද? අපි මෙච්චර කාලයක් ඉල්ලපු හුස්ම රැල්ලි තියෙන කතන්දරේ. එහෙමයි. හරිම ගැඹුරු. හරිම ගැඹුරු. එහෙනම් අපි වැඩි ඈත යන්න ඕනේ නෑ නේද කොහෙවත් මේක හොයන්න? උපමා හොයන්න. ඔව්. එහෙම. Taman තුලින් මේක දකින්න පුළුවන් නේ. දැන් දැක්කද බැහැව නේද මේ ඇහැ කියන එක ගැන එන බලන හුස්ම රැල්ලක් රැල්ලක් පාස ඇහැ ඉපදිලා මැරෙන්නේ නැද්ද ඔව් කන ඉපදිලා මැරෙන්නේ නැද්ද දිව ඉපදිලා මැරෙන්නේ නැද්ද? ඔක ගැන මම ආයි කියලා දෙන්නම් වෙන වෙලාවක වායු හයක කතන්දරේ මේ කය තුල ක්‍රියාත්මක වෙන. ඒ කියන්නේ උද්දංගම් වාතය, කොට්ටාස වාතය, කුච්චිත වාතය, අදෝගම් වාතය, අංගමංගානුසාරී වාතය, ආස්වාස ප්‍රාස්වාස. මේ හය ප්‍රයෝගික කළා මේ කය ක්‍රියාත්මක වෙනවා. ඔන්න ඔකට කියනවා චිත්තද වායු දාතිය ක්‍රියාවලිය කියලා. ඔන්න ඕක හරහා ඔබ දැනගත්තොත් ඔබට මේක අත්විඳින්නත් පුළුවන්. ඔබට දකින්න පුළුවන් මේ කයේ මේ හැම තැනකටම සිද්ධ වෙන ක්‍රියාවලිය ඔබට දකින්න පුළුවන්. ෂණයක් ෂණයක් පාසා ඉපදිලා ඒ කියන්නේ පේන පින්ඩුම සූත්‍රය. පේන පින්ඩුම ඒ කියන්නේ අන්නේ සූත්‍රය. හරිද? ඔබට දකින්න පුළුවන්. පේන පින්ඩුම සූත්‍රය කියලා අහලා තියෙනවද? අහලා තියෙනවා. මේ මේ මේ මේ රූපේ පෙන පිටක්සේ දකින්න කිව්ව කතන්දරේ අන්න ඔබට දකින්න පුළුවන්. මේ ෂණයක්වත් මේ කය පවතින්නේ නැහැ කියලා. අන්න සුක්‍රාණුවේ ඉඳලා සුක්‍රාණුව ඇති වුණෙත් එහෙමයි ඩිම්බයත් ඇති වුණේ එහෙමයි එතන යුක්තාණුව ඇති වුණෙත් එහෙමයි ඒ විදිහටම තමයි මොහොතක් මොහොතක් පාසා සෛල මැරිලා සෛල හැදිලා ඔය ඇවිල්ලා තියෙන මෙච්චර කාලෙ දැනුත් එන්නේ ඒකමයි ෂණියක් ගන්න අපවතින ෂණික උපත මරණය ඔබට දකින්න පුළුවන් අන්න එතකොට ගැඹුරුනේ ධර්මයේ හරියටම ඔබ දකින්න. ඒ ඔබට ඇති ඔය දැන් දැනගෙන තියෙන ටික ඇති. ඔබ දකින්න එදා මම අපි කතා කරන්නේ නිවනට මේ නොසැලෙන අතිවරම කියන එකනේ. ඒකදී ඔබ පෙන්වන්නේ අර නෝන මහත්තයෙක්ට. හ්ම්. ඒකට ඒ ඒක පෙන්නපු දැන මම හිතන්නේ හොඳම ඒ කියන්නේ පොඩි කුස්තුරියක්වත් තියන්නේ නැතුව අපි ඒක පෙන්වන්නේ. ඒ පෙන්නපු දැන පෙන්නුවේ ඇහැ ඉපදෙන ධර්මයක්මයි කියලා ඔබට ප්‍රත්‍යක්ෂයෙන්ම දැනෙන්න ඕනේ මිස. ඔව්. ඒක හිතන දෙයක් නෙමෙයි. ඒක එහෙමමයි කියලා ඉන්න ඕනේ. හ්ම්. අන්න ඒක. එහෙනම් මේ ආයතන හය තියනා නෙමෙයි. දැන් ඉපදෙන. මේ දැන් අන්න හරි. අන්න එහෙනම් එහෙනම් මරණය කියන එක අපිත් එක්ක දැන් තියෙන එකනේ. මේ හැමතිස්සෙම. හැමතිස්සෙම තියෙනවා. ජීවිත නැහිතන් මරණික. ඔව් කිව්වේ අවුරුදු 60ක් ඉඳලා මැරෙන එකට නේ. නිශ්චනයක් පාස වෙන සිද්ධියට ඒක. ඔව්. රූපජීරති මච්ඡාන නාමගොත්තන් නජීරති කිව්වෙත් ඔන්න ඔතන. හ්ම්. දැන් ඔය ඔක්කොම එක තැනක් ගැන කියන්නේ. එහෙනම් බලන්න මේ සංඛාර ඔක්කොම කියලා කියන්නේ මොකද? ආස්වාද ප්‍රසවාසිනේ. ඔය සංඛාර ටික ඔක්කොම තුන් ආකාරයෙන්ම සංඛාර කියන්නේ ආස්වාද ප්‍රසවාස රැල්ලනේ. ඔය හුස්ම රැල්ලනේ. හ්ම්. අපිට පේනවද? ආ එන හුස්ම රැල්ල ඔබ අවබෝධ කරනවා කියන්නේ සීල සංස්කාරය අවබෝධ කරනවා කියන එක නෙමෙයි. එහෙම ආනාපාන සති භාවනාව සම්බන්ධ ඒක එතකොට නේද මහත්තයා? අන්න හරි. ආනාපාන සති භාවනාව එතන එතන ඒ පැත්තෙම කියන්න පුළුවන්. එතන තියෙන සතර සතිපට්ඨාන. එතන සමත විදර්ශනා යුගනන්ත වෙන එක. මෙතන මම ඔබට පෙන්නේ මේ දැන් විදර්ශනාවක් කරන එක. මේ දැන් ඔතන ඔබට ඔබ ඔය තියෙන මොකද? වය ධම්මා සංඛාරා. අප්පමාදේන සම්පාදේති. එහෙනම් මේ සියලු සංස්කාර හටගන්නේ ආයතන 12 ක්‍රියාත්මක වෙන හුස්ම රැල්ලත් එක්ක නේද? එහෙනම් ඔය උස්ම රැලි නිරෝධිය ඔබ දකින්නට ඔබ දකින්නේ සංකාර නිරෝධිය නෙමෙයි. ඔව්. ආ නැක්කද? ඉතින් ඔබ ගලප ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි ඔබ ධර්මයේ දන්නවා. පරිහරණය වෙලා තියෙනවා. හැබැයි ගලප ගන්න දන්නේ නැහැ අන්න ඒක තමයි යෝනිසෝ මනසිකාරයේ ධම්මානුගම ප්‍රතිපදාවයි. ඒකෙන් තමයි කෙරෙන්නේ. එහෙනම් ඕක මොකද? ඔබ ධර්මයෙන් පෙරලන්න ඕනේ. කොහෙන්ද? ඔබ තුලින්. අන්න එතකොට ඔබ එහෙනම් ඔබට මේ ඔක්කොම කමටහන්. ගහකින් කොලයක් වැටුණත් කමක් නැහැ. තේරුණා? එහෙනම් මේ හැම තැනම මොකද තියෙන්නේ? කමටහන්. හැම තැනම තියෙන කමටහන්. ඒක මතු කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? කොටු වෙනවා මේ දැනුම. දැනුම දැනුම වැඩක් නැහැ. දැනුම ඕනේ මුලින් ඉන්න. ඒක ඇවිල්ලා ඒක උතන කොටු වෙලා ඉන්න එපා. උතනින් එහාට යන්න. හරි? හොඳයි. එහෙනම් තව මොනවද ඔබට තියෙන ගැටලු? <laughs> මම හිතනවා ඔබට ඕනවටත් වැඩිය ප්‍රමාණවත් කියලා ওই ටික. හොඳට පැහැදිලියි. ආ හොඳට පැහැදිලිනේ. හොඳයි. ඒ කියන්නේ ඔබට ඇතුළාන්තයෙන් මේක දැනෙනවා. කවුරුත් කියන්න ඕනේ ඔබටම දැනෙනවා. වෙන යන වෙන වෙනදී දැන්. ඔබ මේකෙන් නිවෙනවා නම් ඔබටමයි දැනෙන්නේ. ගින්න නිවෙනවා කියලා. හ්ම්. කවුරු පත්තු කරන්නවත් ඔබ පත්තු වෙන්නේ නැහැ. හරියට පන්දන් 1000ක් අරගෙන ඇවිල්ලා ඔබ වතු කරන්නේ හරියට වතුරට ඔබනවා වගේ පන්දන් ටික. ඔබ වතු වෙන්නේ. ඒ පත්තු කරන්න බෑ ඔබේ. ඒ හේතුව නැහැ. හ්ම්. ඔබගේ පත්තු වෙන හේතුව ඉවරයි. අන්නේ එහෙම. ඒකයි ඒ හේතුව නිෂේධනය වෙලා තියෙන්නේ. ඒකයි. ඉතින් තව දැන් කාට තව කීප දෙනෙක් ඉන්නවා. තව වෙන කාට හරි හ්ම්. තියෙනවද මොන හරි ගැටලුවක්? කාට හරි තේරිච්ච නැතිද? මං හිතනවා අර අවසාන සාකච්ඡා දෙක තුන නම් ඔව්. ওই ටිකම විතරක් අහන්න. වෙන මොකුත් අහන්න යන්න ওই ටික වෙන පෙරලන්න. මොකුත් ඕනේ නෑ. පෙරලලා ඔබේ හ්ම්. ඇතුළෙන්ම මේක ගලවන්න දෙන්න. හ්ම්. දියැලක් ගලනවා වගේ ඔබට තේරෙයි. මේක ඔක්කොම මේ කතන්දරය. ඔබ ඔබවම දකින්න. ඔබ ඔබේ හැම ශෛලියක් තුලටම ඔබ යනවා. තේරුණාද? ඔව්. හ්ම්. ඔබ ඔබේ හැම ශෛලියක්ම ඔබ අඳුන ගන්න. ඒ හැම තැනකම විඥානයේ පිහිටලා තියෙනවා කියලා ඔබ දකිනවා. ඒ හැම තැනම විඥානයේ මිදලා ප්‍රඥාවට ගෝචර ගෝචර වෙනවා කියලාත් ඔබට අහු වෙනවා. දවසක. හැම තැනක් ඔබ දකිනවා. හ්ම්. තේරුණාද? ආ බලන්න. එහෙනම් ඒ හැම තැනකම උනේ මොකද ස්පර්ශයක් නේද? ඔව්. අන්න ස්පර්ශයෙන් ඔබ මිදෙනවා. තේරුණා. ඔබේ ස්පර්ශය මිදෙනවා. හ්ම්. ඒකයි. හොඳයි. එහෙනම් ඇතිද අදට ඇතිනේ නේ? හොඳයි මහත්තයා. කෙටියෙන් ගියාට මම හිතන්නේ පැය දෙකක් විතර මම හිතන්නේ කතා කරා ඔයගොල්ලොත් එක්ක එකමාරක්. ඕකයි. ඕකයි කමාරක්. ඇති නේද එහෙනම්? තව ඕනේද? කට්ටියට.